කිංචි කිංචි වෙනස්කම් සහිතව සර්වඥාන්සේ නැවත නැවත ඉදිරිපත් කරනවා. ඒ පාඩ කීපයේ මුල්ම එකයි අපි මේ සති කීපයක්ම ඉදිරියට තියාගත්තේ තත්ත්ව තත්ත්වෝ ධමන ප්‍රාක්මනා සස්සතා සස්සතවාදා සස්සතං අත්තානංච ලෝකංච පඤ්ඤාපේති චතෝහි වත්තුහි මේ පින්වත් සමාත් බ්‍රාහ්මණයෝ මේ ලෝකයේ සදාකාලිකයි කියලා හිතන හිත ඇතුව නැත්නම් සදාකාලික වාද සහිතව තමන් ආත්මය වශයෙන් සදාකාලිකය ලෝකය සදාකාලිකය කියලා මේ මතයකට වාදයකට දෘෂ්ටියකට පත් වෙලා තියෙනවා හතර ආකාරයකට ඒක වෙන්න පුළුවන් කියන එකයි සරුවත් chance මතක් කරන්නේ. ඒක නැවතත් අපි කෙටි මතක් කර ගැනීමක් ගත්තොත් මොනවද මේ සතර ආකාර කියන එක අපි මුල් මුල් සූත්‍ර විග්‍රහ කරනකොට ඉදිරිපත් කරගත්තා. යම් කිසි කෙනෙක් හොඳට බණ භාවනා කරලා සමත ධ්‍යාන උපදවාගෙන පෙර විසූ කඳ පිළිවෙත දන්නා වූ බුද්ධේ නිවාසානුස්සති ඥානය ලැබනවායි කියලා හිතමු. එහෙම ලබාපු කෙනා පෙර තමන් මෙන්න මේ මේ ආකාරයෙන් හිටියා. ඒක ඉස්සලාත් මේ මේ මේ හිටියා කියලා ඉතින් අර ඥානයේ පිරිසිදුකම වැඩි වෙන්න වැඩි වෙන්න අතීතයට අතීතයට අතීතයට බලන. බලලා එක්කෙනෙක් කියනවා මට මේ ආත්ම 10ක් පුළුවන්. තව කෙනෙක් 20ක් 40ක් කියලා කෙලවරක් ඇති. තව කෙනෙක් කියනවා මට කල්පයක් බලන්න පුළුවන්. තව කෙනෙක් කියනවා මට කල්ප දෙකක් එහාට බලන්න පුළුවන් කියලා. එහෙම බලන බලන යනකොට ඒත්තෝ ඒකාන්තයෙන්ම මේ නොමැරී ජීවත් වෙන ආත්මයක් තියෙනවා. ශරීරය මැරලා ගියාට ඒ ආත්මේ නැවත නැවත එනවා කියලා මේ මම මේ මේ බුද්ධ විදින මේ මේ ආත්මේ මේ ධ්‍යාන භාවනා කරලා මේ කුබ්බේ නිවාසානුස්සති ඥානේ ලැබපු මම මේ කාලේ පුරාම ක්‍රමක්‍රමයෙන් ජීවණයෙන් උසස්තින් කරමින් පැවතුනා කියලා ඒ ඒකෙන් මමෙක් අල්ලන්න උත්සාහ කරනවා. ඒ වගේම ඒක එක ක්‍රමයක්. ඒ විදිහට පටලවා ගන්න. දෙක තමයි එහෙම පවතිනකොට මේ කල්පේ පුරාම මම දඹ ජීවයි ඉපදුනේ මම මධ්‍යම දේශයේ ඉපදුනේ නැත්නම් මම ග්‍රීසියේ පෘතුගාලයේ ඉපදුනේ ආදි වශයෙන් ඒ ඉපදෙනකොට මම මේ මහද්වීපයේ හිටියේ නැත්නම් මේ ලෝකෙමයි හිටියේ ඒ කාලේ පුරාම මේ ලෝකේ එක දිගටම ඔය විදිහට බෝලයක් විතර කරකැවි කරකැවි දිගටම තිබුණා නැත්නම් මේ ලෝකේ සදාකාලිකයි කිය අර තමන් අර පෙරදිසු කඳ පිළිවෙත් දැක්කට පස්සේ තමන්ගේ ආත්මය හෝ ලෝකය සදාකාලිකයි. ඒක නොවෙනස්ව පවතින අපි මැරිලා ආපහු මේ ලෝකෙට එනවා. කියන ලෝකයේ සදාකාලික බව හෝ පටලවා ගන්න. තව සමහරු මේ ලෝකයයි මමයි දෙකම සදාකාලිකයි කියලා ලෝකංච අත්තානංච පඤ්ඤාව. ආත්මයත් ලෝකයත් සදාකාලිකව පනවන. ඒක තමයි තුන්වෙනි පටලවගෙන. හතරවෙනි එක තමයි මේ වගේ ධ්‍යාන භාවනා කරන්නේ නැහැ. ඒ පුද්ගලයා පැත්තකට වෙලා හොඳට කාලා බීලා දෙයක් නැහැ. හොඳ සෞඛ්‍ය සම්පන්න මනසකින් යුක්තව කල්පනා කරනවා. දීමන්සී කියන අදහස් දෙන්නේ විමසුන් නුවණින් කල්පනා කරලා අර වගේ ධ්‍යාන භාවනා කියලා ලබාගත් සුද්ධ බවක් නෙමෙයි දුරට කල්පනා කරලා කියනවා මේ යන කාලේ හැටියට බලනකොට නම් ඉතින් මේ ධ්‍යාත්මේ ගෙන මොකක් හරි තියෙන්න ඕන. නිකම්ම නිකන් ආවා වෙන්න බෑ. ඉතින් ඉඳපු ගමන් මේ පොඩි ළමයි ලොකු ලොකු දක්ෂකම් කරනවා. සමහර උපදිනකොටම කතා කරන සමහර උපදිනකොටම ඇවිදිනවා. මේවා දෙන්නේක සම නැහැ. ඉතින් ඒ නිසා මොකක් හරි තියෙන්න ඕන. එනි ආදි වශයෙන් කල්පනා කරලා ගන්න එයත් එළඹෙනවා සමත ක්‍රමයකට නෙමෙයි විමසනුනේ තර්ක ඥානේ මේක සදාකාලිකව පවතින නූලක්. ඇතුළත පවතින තේමාවක්, ඇතුළත පවතින ආත්මයක් ඇති. ලෝකෙත් මේක දිගට තියෙනවා කියලා පවත්නවා. ඉතින් මේ මේ ප්‍රශ්නේ වෙන්නේ මේකයි. මොකද්ද ප්‍රශ්නේ? ඇයි මේ දින වැරද්ද කියන එක. දැන් බුදුහාමුදුරුවෝ මේ වැරදි හතරක් පෙන්ලා දෙන්න හදන්නේ කියලා අපි හිතමු. ඒක මේ සූත්‍රය අපි යොමු කරන තැන එහෙනම් මේ පෙරවිසු කඳ පිළිවෙත දැකලා ඒ පුද්ගලයා දිගින් දිගට පවතින ආත්මයක් දැක්කා කියලා තේරුම් ගන්න එක දෘෂ්ටියක් පටලවා ගැනීමක් අවිද්‍යාවක් විදිහට මේ සර්වඥයන්ද පෙන්වන්නේ ලෝකේ දිගට මේක විදිහට පවතිනවා මේ අම්මගේ බුදලේ ඊට පස්සේ මේ තාත්තගේ බුදලේ ඒක දරුවන් කරනවා දරුවන්ගේ මුණුබුරන් යනවා කියලා වගේ අපි නැවත නැවතත් මේ ලෝකෙම උපදිනවා ආදි වශයෙන් ලෝකේ සාස්වත වශයෙන් උල්ලගන්න එකත් බුදුහාමුදුරුවෝ කියන්නේ පිටුවක් දෘෂ්ටියක් ඒක මේ වාදයක්. දැන් ලෝකෙත් ඉන්නවා මමත් ඉන්නවා කියලා දෙකම ගත්තොත් පටලවිලා. ධ්‍යාන භාවනා කරලා ඔතෙන් යනමයි කියන එක ලේසි වැඩක් කියන එක නෙවෙයි ඒකෙන් අදහස ඉතාමත්ම අමාරුයි. ඒක විදිහට අඳ පිළිවෙත දැනගන්න තරමට සමත භාවනා කරනවා කියන එක කියන්නේ මොකක් අමාරුද. නමුත් ඒකෙත් ඒලියෙත් ගුල්ලෝ ගහලා තියෙනවා. ඒක ගන්න දෙයක් නෑ. ඒක දෘෂ්ටිමයි ඒකත් වාදමයි පටලැවිලිමයි. තව කෙනෙක් ඒවා මොකුත් නැතුව දර්ශන විද්‍යාව හදාගන්න. නැත්නම් දාර්ශනිකව කල්පනා කරලා කියනවා ඇත්ත ඇත්ත. අපි ගෙරුවොත් වැරද්දක් ඒකට අපි දඬුවම් විඳින්න වෙනවා. ඒ නිසා හොඳ ගෙරුවොත් හොඳ ලැබෙනවා නරක වෙනවා නංගන. මොකද හේතුව අපි නාදනාවත් උපදින නිසා මේකේ අපිට මේ ආත්මයක් තියෙන ඒ ආත්මෙට කරපු දෙ විඳිට වෙනවා කියල. ඉතින් මේව බලනකොට අපි ළඟ නැති දේවල් නෙවෙයි මේ ඔක්කොම අපි ළඟ තියෙන. මොකද්ද මේකේ තියෙන දෝෂේ? මොකද්ද මේකේ තියෙන පරහ? පරහ මොකද්ද? ඒ විදිහට මමමයි මේ පෙරවිදු කඳ පිළිවෙත දැනගන්න කියනවා මම ධ්‍යාන භාවනා කරලා දැනගත්ත මම දැන් මේක දිගේ ඉදිරියට යන්න ඕනෑ කියලා හිතනකොට ඒ පුද්ගලයා අනිවාර්යයෙන් මේ තමන්ගේ සමත භාවනා පිළිබඳ නම්බුවක් ඇති කරගන්නවා මේ ලෝකේ ඉන්න සමතේ තියා සීලවත් රැකගන්න බැරි පිරිස අතර මමත් මුදුනා මම ලොක්කා මම දැන් එන්ට එන්ට එන්ට එන්ට දැන් ඉතින් මේ පෙරවිසු කඳ පිළිවෙතක් ගන්න නිසා ඉස්සරහට මේකත් වැඩිය පිරිසක් ඇත්ත නායකත්වයේ දීගෙන පිරිසකට මේ ගරු වෙලා සාස්තු වෙලා ඉන්න පුළුවන් කියලා මේ භවය අභිරමණය කරන්න පටන් ගන්නවා. කාම වශයෙන් නැත්තම් කාම තණ්හා නැත්තම් මේ එහෙම නැත්තම් මේ රූප භවය නැත්තම් මේ කාම තණ්හා නැත්තම් රූප භව තණ්හා විභව තණ්හා කියන මොකකින් හරි අවුලනවා. ඒක නිසා මේ මිනිස්යාගේ මේ කල්පනා තොගේ නැත්නම් විලේ ඒ ගොනුවේ මම නිවන් දැකලා ඉවර වෙනවා කියන අදහස පිළිගන්න ලැස්ති නෑ. පිළිගන්නෙත් නෑ මේ මනුස්සයා නිවන් දකින්න මේ ජීවිතේ භාවනා කරන්නෙත් නෑ. මේ සමතේ ඉස්තර කරගත්තා. ඒකත් ඒ පටවලගත්ත සමතේ. ඔන්න ඕකයි මෙතන තියෙන එකම කාරණා නැත්නම් අනිත් ඔක්කොම හොඳ පැත්තක් මේ කතා කරන්නේ. සමග කරලා ධ්‍යාන කරලා පෙරවිදු කන්න ටික දකින්නක හොඳයි. නමුත් ඒ පුද්ගල දැනගන්න මේ දැනගැනීමේ ඥානෙ පිරිසිදු වීමෙන් කරන්න තියෙන සංසාරයේ දිගින් දිගට මෙවුවා නම්බුකාරකම් විදිහට ධ්‍යානෙ එක නෙවෙයි මේකත් අනිත්‍යයි මේකත් දුකයි මේකයි අනාත්මයි. මම මේකෙන් ගැලවිච්ච දවසක් තමයි නියම විමුක්තිය කියන අදහස අර සමතේ නම්බු කරන මනුස්සයාට ඒක ස්වභාවයෙන්ම එන්න බෑ එන්නේ නෑ මම දැකලා තියෙනවා. උන්නොච්චරයි අපිට මේ භයානක පැත්ත විදිහට මේක දැක්කට යුත්තේ නැත්නම් මේකේ බලුව බැලමට සියල්ලම භයානක නැහැ. මේ හරියනකොට හරියන මිනිසයා නම්බුවක් ලබනවා. අභිරමණය කරකට බහිනවා. මම දැක්ක මම දන්නවා මට දැන් සමතේ හොඳයි මට දැන් ඕන වෙලාවක වාඩිලා ඉන්න පුළුවන්. මට මේ අනුන්ගේ හිත් පේනවා මට අනුන් නම් කෙරවිසු කඳ විදිහට ගන්නවා කියලා ඕක බැරි වෙලා හරි ආත්මවාදී මේක මගේ දෙයක් නෙමෙයි මම කරගත්ත දෙයක් අම්මා අප්පා දීපු දෙයක් නෙමෙයි මමයි තකමලා ගත්තේ කියලා නම්බුවක් වලට ආපු ගමන්ම ඒකම ඔහුට මේ කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියන තණ්හාවට හේතුවක් වෙන එක විතරමයි සර්වඥාන්ත පිළිගන්නේ. මොනවාගේම මේ ලෝකේ ගියාත්මෙත් තිබුණේ මේ ලෝකමයි ලබන ආත්මෙටත් මේ ලෝකෙමයි යෝකෙම තමයි මේකට මේ ගව් මෙච්චර ඉස්සරහින් පාවතිසෙන් තියෙනවා ඊට අහින් තුසිතේ තියෙනවා යාමේ තියෙනවා කියලා හරියට කට්ටිය මේ දවස්වල මේ මේ ගව්වේ ප්‍රමාණෙ මනින්න හදනවා. මොකද මේ යන්න පයි දිවි ලෝකේ. ඊට පස්සේ පල්ලයට යන්න හදනවා මේක අපාය මේක මහා මේරු පර්වතේ මේක සතර මහා දීපේ කියලා හරියට මනින්න. අර මයිත් එක භාවනා කරපු නෝන මාසේ කහලවල තියෙන උඹලගේ භාවනා පොත්වල කියලා තියෙන විදිහට මේ ගව්ව කියලා කියන්නේ කොච්චරද මේක කොච්චර උඩින්ද මේ ඔය කියන සාතුම් මහරජිතේ ඒක කොච්චර උරින්ද තාවතින්සේ යාමේ තුසිතේ ඒක කොච්චර පල්ලයින්ද අපායේ තියෙන කොච්චර දිගද මේ මහා මේරෝ කියලා අනේ මට ලියලවන්නේ කියලා. ඊට මං ගෝ මයි මයි පුදුම දෙයක් තියෙන මට කවදාකවත් ඔය කුණු පාක්කේ අවසන්ට හිතෙන්නේ නැහැ. වැඩක් නැහැ කෙලවරක් කරන්න බෑ. ඊට පස්සේ මම කිව්වා මෙන්න මේක බැලි ලියවිච්ච පොත් දෙකක් තියෙනවා මේ බෞද්ධ කන්තික සාසන සමිතියේ කැමති නම් ඒ කියවපන් ඒ පොත පිටිපස්සේ තියෙනවා තව ඒ ගැන ලියාපු පොත් රටකනම් කැමති නම් අරගෙන කියවපන් මට නම් මේකේ ආසාවක් නැහැ ඊට පස්සේ ලියුම ලැබුණාට මේ මූණක් ඇඳලා hina වෙච්ච කෙනෙක්ගේ ඇඳලා බොහෝම ස්තුතියි උඹගේ ආශාකරේ ජීවත් වෙන කෙනෙක්ගේ මේ උත්තර ලබන එක නමුත් බලපන් අපි කොච්චර කාල කන්නේද කියලා මට තියෙන එකම ආසාව මේ ගව්ව කොච්චරද කියලා බලාගෙන දිවි ලෝකෙ දිග පල්ලම යන ගන්න එකයි උඹ ඒක දන්නවා උඹට ඒක ආසාවක් නෑ බලපන් අපි දෙන නිසා අපි දෙනගේ බලාපොරොත්තු කොච්චර දුම් වෙනවද කියලා හරි දුන්නා. මේ තරමටම මේ පැත්තට අල්ලන්න ගත්තොත් ඒක නිකන් අර කොහොල්ල බබත් එක කරපු දෙල්මක් වගේ තමයි. හරියන එකත් හරියන. ඕන තරම් මම නැහැටි කරුවත් තමයි දේශනා කළේ තියෙනවා. මම වස්සලින් පස්සේ කාරිකාව යනකොට මම ගව් 60 ඇවිදලා තියෙනවා. ගව් 80 ඇවිදලා තියෙනවා 6 මාසයක් ඇවි. ඉතින් කට්ටිය බලන්න හදනවා පියවර කීයක්ද ගව්ව බම්බය. ඊට පස්සේ මේ ආදි වශයෙන් දිගපල්ල මනින්න පටන් අරගත්තොත් මරණකම් මැල්ලක කරන්න හම්බෙන්නේ නැත්නම් හරියන්නත් පටන් ගන්නවා. හරියන හරියන අඩු කරන්න අටු ගබඩා හොයන ඉවර කරන්න හම්බෙන්නේ නැහැ. ඒ මනසට ලෝකේ ඕනම තැනකින් ප්‍රසිද්ධ වෙලේ ආරාධනාත් ඉන්දිට තියෙනවා දේශන පවත්න්නේ කියලා. මේ මිනිස්සුන් මොකකින් හරි තමන්ගේ මේ අවුල වහගෙන කාට හරි අහුම්කම් දීගෙන ඉන්නේ ලොකු ආසාවක් තියෙනවා. අන්න ඔයගේ කොටින්ම කියනවා නම් දිගින් දිගට කියලා පුබ්බේ නිවාසානුස්සති ඥානෙ ලැබුවත් ඒකෙමුත් මිනිසයා මේ ලෝකේ සදාකාලිකයි කියලා අල්ලගන්නේ මේ කියන ඥානෙ හැමදාම තියෙයි කියලා හිතනවා. මේක අනිත්‍ය දෙයක්, සුඛ දෙයක්, සුභ දෙයක්, ආත්මීය දෙයක් කියලා ගත්තට පස්සේ ඔන්න වාදයකට පැටියක්. මේ වගේ හතරයි තියෙන්න පුළුවන්. හරුවත්නාද කියන එකක් තමයි මානවීය සදාකාලිකයි, දෙක තමයි ලෝක සදාකාලිකයි, තුන තමයි ලෝකේ සහ මම සදාකාලිකයි කියලා සමතයෙන් දකින්න එක හතරෙන් එක තමයි විමර්ශනුවනේ දකින්න. ඊට පස්සේ සරුවචනසේ මේකට මේ රෝග නිర్ణයක් දෙනවා. මේ දෙදේට රෝග නිర్ణයක් දෙනවා. තදවිතේ සංඝෝ සමතබ්‍රාහමනාන අජානං අපස්සං තණ්හාගතානම් පරිතස්ස විප්පංගිතේ මට කියන්න තියෙන ඔන්න තින්වත් සමහත් බ්‍රාහ්මණයෝ නොදැක්ක නොදැන තෘෂ්ණාවෙන් මැලිලා බයෙන් පැතිගැන්මකින් කරන ප්‍රකාශන පමණයි. ඒ කාර්යද කියන්නේ සමතේ හරි ගිහිල්ලා පුබ්බේ නිවාසානුස්සති ලැබපු කෙනෙකුට. එහෙනම් විප මේ මේ දර්ශන විද්‍යාවක විද්‍යාපීඨයේ ඉන්න ප්‍රධානියෙකුට කියනවා කතා කරලා ඒ පින් ඇති ඇත්තෝ මට පේන තාට නොදැක නොදැන තෘෂ්ණාවෙන් බැඳිලා ත්‍රස්ත වෙලා බය වෙලා විපන්දිත වෙලා සැලීලා කරන ප්‍රකාශන. ඉතින් සර්වචනන්ත මේක කියන්නේ මහ විශාල වගකීමකින් මේ කතා කරන්නේ ඒ මොකද මේ කාටවත් දොස් කියලා නාස්තික විවේචනයකින් අතර කරන එක සර්වචනාන්තර ගැලපෙන්නේ. ඒක නෙමෙයි සර්වඥතාඥානෙ උන්වහන්සේ මේ ලෝකෙට වැඩි සුඛෝ බුද්ධානං උපාදෝ කියලා බුද්ධ උපාදේ දුසෝකයක් කියන්නේ. එනිසා මේ සමත ප්‍රා සමත භාවනා කරලා බුබ්බේ නිවාසනත සුසති ලාභයන්ට තොක්ක කන්නේ එහෙම නෙවෙයි. නැත්තම් මේ දර්ශන විද්‍යාව පිට වහන්න නෙවෙයි. උන්වහන්සේ ඊයත්න කරුණාවේ මතක් කරන්නේ ඔයගොල්ලෝ මේ හරියට දැක්කේ නැති නිසායි මේ අර කම්මැලිය පේන කියනවා කියලා කතාවක් අපේ සාමාන්‍ය ජීවිතේ කියනවා. උට කිව්වොත් එහෙම ගිහින් දෙවලා මේ හන්දියේ ගිහිල්ලා ආල් දොස්තර මහත්තයා ඉන්න දවසක්ද නැද්ද දවසක්ද බලන්නේ කියලා නැන යන්න දෙයක් නෑ අද නෑ අද මේ වැස්ස දාසේ දොස්තර මම දන්නවා එයා සාමාන්‍ය මේ දවස් නිවාඩු ගන්න නෑ යා නෑ කියලා කියනවා. එයාට තේරෙන්නේ කියන්නේ මොකටද යන්න කම්මැලි කමට. අන්න ඒ වගේ අපේ මේ පොත්පත්වල ලියවිලා තියෙන විශ්වවිද්‍යාල දේශන ශාලාවල ලියවෙන කියවෙන සෑම දෙයකම තියෙන්නේ මොන පරිතාසිත විභංගිතේ තමයි. ඉතින් මේ යෝගාවචර වෙන අපි මේ 10 15 දෙනෙක් එකතු වෙලා මේ ලෝකයේ තියෙන සම්පූර්ණ පරිකාසිතයි විපන්දිතයි නතර කරන්න ආගන්න එහෙම නෙවෙයි මේ බණ කියන්නේ දරුවත් සාධිච්ච මේක නෙවෙයි. සර්වඥාන්සේ මතක් කරන්නේ අපි භාවනා කරන යනකොට අපිටත් භාවනාව හරියට වෙලාවක අපිට හිතනවා මේක නම් අම්මට තාත්තට කියලා දුන්නොත් කොච්චර වටිනවද දැන් මට හරි ගියා නම් මම මෙච්චර නරකෙන් පටන් අරගෙන මෙතෙන්ට ඇවිල්ලා මට හරි ගියා නම් අනික් අතට කියලා දුන්නොත් හරිද කියලා හිතනකොටම හිතන්න ඕන ඔය ඉතින් වලිද පාගගෙන ඔය හරියම හැමදාම හරියයි කියලා හිතන්න තමයි කතා කරන්නේ හෙට සෙලකින් පල්ලට අදගෙන වටනවා වගේ ওই තීන සමතයක් නැති වෙනවා. ওই තීන සීලයටත් සැක හිතෙනවා. ওই තීන ප්‍රඥාවක් නැති වෙලා අන්තිමට වීදුරු භාණ්ඩයක් පොළොවේ වගේ කුඩු කුඩු යන්න ඉඩ තියෙනවා. අන්න ඒකයි අනිත්‍යතාවය කියන්නේ. අන්නේ අනිත්‍යතාවයට ඉඩ දීලා යනවනම් හරියන හැම වෙලාවකම අපි හිතා ගන්න ඕනේ මෙතනදී තක්කු මුක්කු වෙලා කලබල වෙලා විනිශ්චයක් ගත්තොත් ඒ විනිශ්චය හරි නොහරි කියන දෙකම තමයි සාධාරණ ලෝකෙට හරියන්නේ ඒකෙන් තියන හැමදාම පටන් ගන්න නැති හීනෙන් දකින්න හරියට හරින ලෝකෙට විතරයි ගැලපෙන්නේ නමුත් එහෙම දෙයක් මේ ලෝකේ නැහැ. ඒක නිසා විපස්සනා කරන යෝගාවචරින් මේවා උගන්වන්නේ සුත්තමේ වශයෙන් අහලා තියාගන්න. මිනිස්සු වැඩ කරන යනකොට හරි කෙනාටත් වැරදි කෙනාටත් හරින කෙනාටත් වර්ධින කෙනාටත් මේ දෘෂ්ටි කියන දේ නිතරම ආතුර වෙන જાති. ඒ නිසා අපි භාවනා කරන යනකොට අපිට පුබ්බේ නිවාදාන උපඥානෙ ආවා. එහෙම නැතුව අපට සීමන්තානුවණින් හොඳට දැන් නම් මට කාරණා පැහැදිලි කියලා හිතුණා ඉක්මන් වෙන්න එපා. ඊගාවට කල යුත්තක් තියෙනවා. ඒ දේ කරන්නේ නැතුව ඒ බාහිරට හම් වෙච්ච දේ මේ අනුව සැලසුම් කරන්න ගත්තොත් ඒ කාන්තේම දෘෂ්ටිගතයි, තණ්හාගතයි, මානගතයි. අන්න එතනදී අපිට සීලව ගන්න පුළුවන් නම් සතිය පිහිටව ගන්න පුළුවන් නම් ඕන දැන් මම ඉන්නේ මේ හරි ගිය වෙලාවේදී හරි ගියා කියලා සන්තෝෂෙන් කියලා අන්න අපිට තියෙන සතිය බොහොම බලවත් සතියක්. ඒ සතිය මමවත් මේ විවේචනය නොකර මට නිකන් ඉඳ දෙන්නේ මගේ මේ හරිය එක පිළිබඳව නම්බු කරන එකත් විවේචනය කරන්න පුළුවන් ඒ සතිය. වැරදිත් ගැන අහන්න දෙයක් නෑ. වැරදුනාට පස්සේ හිතා ගන්න ඕනේ දැන් නම් ඉඳගෙන ඉන්නත් බෑ. හැමතැනම උඩක් කටු බිමත් කටු කියන තත්ත්වයටපත් වෙනවා නේද? ඕකත් වෙන්න පුළුවන්. ඕකත් හැමදම හිතින්නේ. ඔකට කලබල වෙලා මේ ගුරුවරයා මාරු කරලා මේ ස්ථානේ මාරු කරලා මේ භාවනා ක්‍රමේ මාරු කරලා ගියාට අර ගිය තැනදිත් ඕක එනවා. ඒකත් වෙනස් වෙන සුළුයි කියලා මේ එක හීනකින් එලි වෙන්නේ තව හීන ගොඩක් තියෙනවා කියලා දිගින් දිගට කරන්න නම් අපි ප්‍රතිපදා කියන වචන තේරුම් ගන්න ඕනේ නැවත නැතිව ගන්න ඕනේ. ආන්න මේ මේ අපි මේ දැන් මේ කතා කරන පදනමේ ඉඳලා බලනකොට සැකයක් ඇති කරගැනීමේ සහ සැකයක් නැති කරගැනීමේ ක්‍රමයක් තියෙනවා. ආහනේ ක්‍රමයේ විතරයි සර්වඥාන්දරනේ කියලා දෙන්න මේ පොත පාදා ගන්න හදන්නේ මේ විග්‍රහය තුලින් මේ සාකච්ඡාව තුලින්. මේ පරිතජිත විපන්දිත කියන ත්‍රස්තයට බය වෙලා සිප්පන්දනය කියලා කියන්නේ තිගැස්මට යට වෙලා අපි ගන්න සෑම දෙයකම අඩුපාඩු තියෙන ඉඩ තියෙනවා. ඒක හුඟක් වෙලාට තණ්හාගතහනම් තෘෂ්ණාගතමයි. ආසාවට යට වෙලාමයි තියෙන්නේ. ඒක ඇති වෙලා තියෙන්නේ සම්පූර්ණයෙන් ආත්පසින් අජානං අපස්සං කියන විදිහට නොදැක්ක නොදන්න නිසා. සම්පූර්ණයෙන් දැක්කානම් සම්පූර්ණයෙන් දන්නානම් අල්ලබදාගෙන නැතිනම් කවදාක බයක් එන්නේත් නැහැ, සැලීමක් එන්නේත් නැහැ, දෘෂ්ටිගත වෙන්න, තණ්හාගත වෙන්න, මානගත වෙන්න ඕනකමකුත් නැහැ. ඉතින් අන්න එහෙම තැනක් තියෙනවා. අනේ ආයතනයක් ලෝකේ තියෙන ඒක තමයි සර්වඥාන්සේ ලෝකේ ඉදිරි පත්‍රයක් කියන්න හදාන්නේ. ඉතින් එවැනි සැක ඇති වෙන්න පුළුවන් ක්‍රම පහකුත් නැති කරන්න පුළුවන් ක්‍රම පහකුත් තියෙනවා කියලා අපි දැන් මෙතන දේශනා තුනකට ඉස්සලා මතක් කරගත්තා. අපි එකෙන් දෙක තුනක් දැන් ඉවර කරලා තියෙනවා. අපි ඉස්සල්ලාම කිව්වේ නැත්නම් මේ ආචාර්ය මහතෙක් මතයක් ඉදිරිපත් කරනයි මම මේ ඒ සති කීපේ දේශනාවට පදනම සකස් කරගත්තේ ඉස්ලාම කිව්වේ මේ අවිද්‍යාව නම් වූ නොදැනුවත්කම නිසාමයි මේ සංස්කරණය කරනවා කියලා කියන අනා ගැනීම සිද්ධ වෙනවා. ඒ අවිද්‍යාව නැති කරන්න නම් ඔය එකපාරෙන් පැන්සලකින් ලියලා රබර් කැලකින් මකනවා වගේ මකන්න බෑ. අවිද්‍යාව සාමාන්‍ය නොදැනීම කියලා එකක් තියෙනවා. වරදොල පටලවා ගත්ත තේරුම් ගත්තා කියන එක ක්‍රමයකුත් තියෙනවා. අපපටිපත්‍ය අවිද්‍යාව කියන සාමාන්‍ය නොදැනීමක් තියෙනවා මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව කියලා බොරුවක් ඇත්තක් කරලා කරගත්තොත් කරගත්ත ගතියක් තියෙනවා ওই දෙකම ගලවන්න හරි අමාරුයි පිට කෙනෙකුට තමන්ම තේරුම් ගන්න ඕනේ මගේ අවිද්‍යාව පළු තනි පළුවේ දොරක් දොරක් නෙවෙයි පළු දෙකේ දොරක් ඔය දෙකම අරගන්න ඕනේ මේ දෙකම අරගන්න අපි නොදන්නාවව දැනගන්න ඕනේ ඉස්සෙල්ලා සරුවච්චනසේ සරුවච්චයි මම පුත්හච්චනයි නැත්නම් මම ශ්‍රාවකයි උන්වහන්සේ දේශකයි කියලා සරුවචනාංශයේ සර්වඥතාඥාණය දීලා අපි දැනගන්න ඕන අපි නිතරම බණහන් ඕන නිතරම ධර්ම සාකච්ඡා කරන්න ඕන නිතරම භාවනා කරන්න ඕන නිතරම වත් පිළිවෙත් මේ පින් දහම් කටයුතු රෙදෙන්න ඕනේ මොකද කීප ක්‍රමයකින් මේකේ මේ පව් මල ගලවන්න තියෙනවා අනිත් එක තමයි අපි ගොඩාක් වැරදි මත හරි කියලා තේරුම් ගන්න තියෙනවා අන්න ඒක නැති කරගත්තොත් අපි යමක් කරනකොට තීන්දුවට එළඹෙනකොට පරිසසිත වේප්පන්දිත නැතුව සීබුද්ධියෙන් එළවලා කරයි ඕක තමයි පළවෙනි කරන්නේ දෙවෙනි එක පෙන්ලා දෙන තුන සෑම දෙයකටම හේතුවක් තියෙනවා. තනකාටුවක් ආවත් හේතුවක් තියෙනවා. හරි ගියත් හේතුවක් තියෙනවා. ඒක නිසා පිස්සු සනීපකාරන්ට ලෝකේ යම් ආකාරයකට වෛද්‍ය ක්‍රමයකින් පුළුවන් කියලා කියනවා නම් නැත්නම් ක්‍රමයකට වැඩ කරපම් පිස්සු සනීප වෙනවා නම් පැහැදිලිවම කියන්න පිස්සු හැදෙන්නත් ක්‍රමයක් තියෙනවා. නිකම්ම නිකම් පිස්සු හැදෙන්නේ නැහැ. පිස්සුවක් හදන්න කියන්නේ කයින් කරන එක අපේ දක්ෂකම නෙවෙයි. ඌට පිස්සු හැදුනේ කොහොමද කියලා බලුවොත් ලේසි වියදමක් කරලා නෙවෙයි ඒක හදාගන්න තියෙන්නේ. ලේසි පුංචි වැඩකින් දීර්ඝ ගමනකින් හදාගන්න තියෙන්නේ. අන්න ඒක හරියට දැනගත්තට පස්සේ පිස්සු ලියන්න. සමහරුත් නම් ඉතින් තියෙනවා තනිම කරන්න බැරි පිස්සු. නමුත් බොහෝ පිස්සු පිස්සු තනිප කරන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම හැදෙන්නේ හේතුවක් වෙයි. ඒ නිසා අපිට යම් කිසි විදිහේ රෝගයක්, යම් කිසි මානසික ආබාධයක්, යම් කිසි විදිහේ දුකක් ආවනම් ඉත පැහැදිලිවම හිතා ගන්න ඕනේ. මේක හදිසි ක්‍රමවලින් කොහොමඩක්වත් හොයන්න බෑ මේක හැදිලා තියෙන්නේ බොහොම දීර්ඝ කාලීන මුල් බැස ගැනීමකින් ඇතුම් බැස ගැනීම මේකට හේමිත හිතව ගන්න ඕන පිස්සුව මතුවෙන හැම වෙලාවෙම දෙදේ මතුවෙන හැම වෙලාවෙම හිතන්න ඕනේ ඒක හොඳට සැලකිල්ලෙන් ඉඳලා හදිස්සියෙන් නරකයි රෝග ලක්ෂණ යට කරන්න. පේන්න අරින්ද. පේනකොට අහුවෙනවා. ඒ තමයි දෙවෙනි ක්‍රමය. තුන්වෙනි ක්‍රමයේ වශයෙන් මේ මේ ත්‍යාපේකම තමයි පටිච්ච සමුප්පාදේ මේ ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක ආදී දුක් අපිට පේන්න තියෙන දුක් වලට හේතුව හොයාගෙන හොයාගෙන මුල හොයාගෙන යෑම. මේකට කියනවා පටිලෝම පටිච්ච සමුප්පාද ක්‍රම. මරණකට දුකයි නම්, මරණකොට බය නම්, මරණකොට අකමැති නම් අපි මැරෙන්නේ නැතුව ඉන්න කල්පනා කරලා වැඩක් නැහැ. මැරෙන්න උනේ මොකද? ඇයි මේ මරණය අපට එන්නේ? මොකද්ද මරණයට නැතුවම බැරි අත්‍යන්ත අත්‍යවශ්‍ය කාරණාව. මේ ඊපස්සේ බෝසතාණන් වහන්සේ දැක්කේ උත්සාහ කළේ සිංකුසල කවේසීව ඉන්න තාපසෙක් වාගේ නැත්තම් හතර පෙර නිමිති දක්නකොට සිද්ධාර්ථ කුමාරය බැලුවේ මරණය සිදු වෙන්න නම් අත්‍යන්තම අත්‍යවශ්‍යම කාරණා තමයි උප්පත්ති. උප්පත්ති ආවට පස්සේ මරණය ටික තමයි කියන එක කවදාකවත් වෙන්නේ නැහැ. ඒක සතිය කාර්යයක් කරන මට රජිනික ඔළුව තියෙන පැත්ත විතරක් දෙන්න පොල් ගහ පැත්ත නැතුව කියලා ඉල්ලන්න හදනවා. කාගේ යනකොට රජිනික ඔළුවයි පොල් ගහයි දෙපැත්තේ තියෙන දෙක එකට තමයි ගන්නවනේ නැත්නම් නිකන් ඉන්න එකයි කියන්නේ. නිසා මරණය නැත්තුව උප්පත්තියක් ඉල්ලනවා කියලා කියන්නේ ඒක වෙන්න බැරි දෙයක්. එහෙනම් අනිවාර්යයෙන්ම අපිට උප්පත්තියේ තියෙන භයානකත්වය, උප්පත්තියේ තියෙන ආමංගල්‍ය තත්ත්වය, උප්පත්තියේ තියෙන බැඳෙන ස්වરૂපය, උප්පත්තියේ තියෙන කැඹුරුන් ස්වરૂපය හොඳට දැක ගන්නකන් සංසාරයෙන් ගැලවෙන්න වෙන්නේ. මේකත් බොහොම අමාරුයි තේරුම් කරලා දෙන්න. මොකද ඔක්කොටම ඕනලා තියෙන්නේ මංගල කාරණාවක් වශයෙන් උප්පත්ති අවශ්‍යයි. හැබැයි මරණේ නැතුව. ඒ තරම්ම මෝඩයි. ඒ තරම්ම තකතිරු මිනිසයා කියන කතා. ඒ නිසා එච්චරම බයෙන් මේව කල්පනා කරන්නේ එච්චරම මේ සැලෙන මනසකින් කල්පනා කරන්නේ නොදැන කල්පනා කරන්නේ නොදැක කල්පනා කරන තෘෂ්ණාගතව කල්පනා කරන ඉපදිච්ච සත්‍යය හිතා ඉන්නව නොමැරෙන්න පුළුවන් කියලා. ඒ නිසා අමරණීයත්වයේ සඳහා කටයුතු කරනවා. මේ જાතිය මේ විදිහට අපි නොදැන අම්මගේ තාත්තගේ වමනාවට අන්ධකාරයේ සිට වෙන මේ જાතිය සිදු වෙන්නේ. අපි ඉල්ලලා ගත්තම කියනවාද? නැත්නම් කවුරුට කරපු දෙයක්ද? කොහොමද මේ જાතිය වෙන්නේ කියලා බලනකොට උන්වහන්සේ තේරුම් අරගත්ත කල්පනා කරා මේ ලෝකේ භවය පවතින තාක්කල් කොහේ හරි උපත්ති ලබන බලුවක් මේක හෝ මනුසාත්මික හෝ නම්බුකාරකනක හෝ දිව්‍ය පස්ම වාසේ. ඒ ඔක්කොම ඇතිකරන්න හේතුව මේ භව තණ්හාව මම කොහොම හරි ඉන්න ඕනේ. මේ මැරිලා හරි ලබනාත් හරි ඉන්න ඕනේ කියන භව තණ්හාව. මේ විදිහට මේ තණ්හාවට භවයට හේතු වෙන්නේ මොකක්ද ආදී වශයෙන් දිගට දිගට දිගට දිගට උඩට යනකොට තමයි නාම රූප පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං කියලා පාම අමාරුම මේ විදිහට තර්කයෙන් බැස ගන්න බැරි තැනකට ගිහිලා පරියන්කේ ගාලා භාවනා කරනකොට ඒ පුරුක තේරුම් ගන්නත් එක බුදුුණයි කියලා කියනවා. අද අපි යන්න හදන්නේ ගොඩක් ඉස්සර කෙරුවා මේ වෙනකොටත් අද අපි යන්න හදන්නේ පටිලෝම ක්‍රමයට අනුලෝම ක්‍රමයට පටිච්චසමුප්පාදයේ තේරුම් ගැනීමෙනු අපි නොදන්න ගැති නැති කරන්න පුළුවන් සමහරෙකදී නොදක්ක ගැති නැති කරන්න පුළුවන් කුෂ්ණාව අඩු කරන්න පුළුවන් මේ සස්ත වෙන ගැතිය බය වෙන ගැතිය නැතුව දැක දැන පහදින්න පුළුවන් ඒ කොහොමද ඒක ඔය උදාන පාළි ඉස්සෙල්ලාම සරුවචනාංශේ බුදු වුණාට පස්සේ දේශනා කරපු උදාන ගාථා වශයෙන් සඳහන් කරන්නේ ප්‍රථම බෝධි සූත්‍රයේදී උන්වහන්සේ සඳහන් කරනවා මම දවස් 7ක් මේ ලැබුවා වූ මේ බුද්ධ ඥානය සර්වඥතා ඥානය නිරාමි निराහාරව මුත්‍ති විඳවතියි. දවස් 7 නැගිටතර පස්සේ මට මෙහෙම කල්පනා වුණා ඉදප්පච්චේතාවය කියන එක. නිසා හට ගැනීම කියලා ධර්මයක් මට පටන් මට තේරුණා. ඒක උන්වහන්සේ විස්තර කරන්නේ ඉති අස්මින් සති ඉදං හෝති අස්මින් අසති ඉදං නහෝති මේ ඇතිකල්ලි මේ වන්නේය මේ නැත්තේ නම් ඒ නොවන්නේය එච්චර කොහොම තමයි ලෝකයේ මේ අඳුර ගන්න අමාරු කියන ඉතාමත්ම ගැඹුරුම කොටා බුද්ධ ධර්මය අපිට ඉදිරිපත් වෙච්ච යම් සංසිද්ධියක් තියෙනවා නම් ඒක මෙන්න මේ හේතු ඇතිකල්ලි ඒක වෙනවා ඒ හේතු නැත්තම් මේක වෙන්නේ නැහැ ඉතින් ඉමත්මින් සති ඒ අස්මින් සති ඉදං හෝති. ඉමත්මින් අසති ඉදං නහෝති. ඉතින් ඒක හරි බැලු බැලමන්න ඒක බොහොම පැහැදිලි දෙයක්. සල්ලි තියෙනවනම් බඩු ගන්න පුළුවන්. සල්ලි නැත්නම් බඩු ගන්න බෑ. සද්ධාව තියෙනවනම් තින් කර ගන්න පුළුවන්. සද්ධාව නැත්නම් තින් කර ගන්න බෑ. ඔය තෙන්ද ආවට පස්සේ ඔය වැඩේට අපිට බලපාන බාහිර දෙවි කෙනෙක්වත් එහෙම නැතුව අපිට මේක තේරුම් ගන්න බෑ. ඒක නිසා අපි ලබන ආත්මෙ පින්බර වේපතිලා ඒ වැඩේ කර ගන්න ඕනේ. මේ ආත්මෙ පුළුවන් විදිහට පින්ට ඕනේ කියන අදහසක්වත් මොනවත් නැහැ. කාට සාධාරණයි මේ ඇතිකල්ලි මේ වන්නේ මේ නැතිකල්ලි මේ නොවන්නේ. කාන්නේ ඒක මේ තේරුම් ගන්න බැරි නිසා නැත්තම් තේරුම් ගන්නට සැලවැඩිකම නිසා ඒක දියාරු කරලා උන්වහන්සේ පොඩි කට්ටියට කවනවා. අවිද්‍යාපත්‍ය සංකාර, සංකාරපත්‍ය විඥාන, විඥානපත්‍ය නාම රූපම් වශයෙන් මේ අවිද්‍යාව නම් නොදැනීම නිසායි ඒ සංස්කරණය කිරීම කියන අනා ගැනීම සිද්ධ වෙනවා. නොදන්නා, නොදක්නා, තෘෂ්ණාගත වූ බය තත්ත්කම නිසායි අපි මේ අන්ධකාරයේ අතගාන්නේ. අහුවෙච්ච දේ එන්නේ. හරියට දන්නවනම්, හරියට දකින්නවනම් අපිට තෘෂ්ණාවක් නැතිනම් බයක් නැතුව මේ වෙන දෙයට මුහුණ දෙනවනම් නොසැලෙන මනසකින් මේ එන දෙයට අභීතව ස්ථේතර සිංහෙක් වගේ මුණ දෙනවනම් අපිට ඕක අනන්න ඕන කමක් නැහැ. ඔය වෙන දේ වෙන්න ඇරලා නිකන් ඉන්න පුළුවන් ගතියක් තියෙනවා. අන්නේ අවිද්‍යාව නැති වීම තමයි පළවෙනි ක්‍රමයේ වශයෙන් සඳහන් කරත් මේ අවිද්‍යාව මිත්‍යා ප්‍රතිපත්‍ය අවිද්‍යාව දුක්ඛ ප්‍රතිපත්‍ය අවිද්‍යාව වශයෙන් කොටස් දෙකකට යනවා. අපි දැන් ගන්න හදන්නේ මේ අද විශාල කලෙලි කිරීමකින් පස්සේ ඇති කරගත්ත මේ මූලධර්මයේ මේක කොහොමද විපස්සනා භාවනා කරන යෝගාවචරයෙකුට දිය යුතු උපදේශයක් පන්තියක් විදිහට ගුරුවරු උපදේශ වලට අතුල් කරනවා. මේකදී හොඳම හොඳ වෙනසක් තියෙනවා සමත උපදේශ සහ විදර්ශනා උපදේශ අතර. විපස්සනා උපදේශ පිළිබඳව මේ මේ කියන යමක් හොඳට දැකලා යමක් හොඳට දැනලා දැනගෙන කුෂ්ණාවකින් කලින් ගත්ත තීන්දුවකින් තොරව බය නොවි නොසැලී ඒක දිහා බැලීමට විපස්සනාව කියයි. අජානං අපස්සං තණ්හාගතාන පරිචස්ස විපන්දිත මේව කිව්වනම් විපස්සනාව නෙවෙයි. නොදැක්ක නොදැන තෘෂ්ණාවෙන් යුක්තව බයෙන් සහ සැලෙන මනසකින් බලනවා නම් විපස්සනා නෙවෙයි. විපස්සනා කියලා කියන්නේ දැනගැනීමේ අදහසින්, දැකගැනීමේ අදහසින් පූර්ව නිගමනවලින් තොරව බය නැතුව නොසැලී එන දෙයට මුණ දෙන්න. එන්න කාගේ වෙන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. ද්වේෂය වෙන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නෑ. මෝහයම වෙන්න පුළුවන් ඒත් ප්‍රශ්නයක් නෑ. ඉන්නේ පිම්බීම වෙන්න පුළුවන් ප්‍රශ්නයක්. හැකිලිම වෙන්න පුළුවන් ප්‍රශ්නයක්. ආනාපානෙ වෙන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. වම දකුණ වශයෙන් වෙන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. නිදිමත වෙන්න පුළුවන්, එපා වීම වෙන්න පුළුවන්. ඕනම සංසිද්ධියක් Taman ඉදිරියට එනකොට මේ දේ දැන ගැනීමයි විපස්සනාව කියන්නේ. මේ දේ හොඳ නෑ, මේ දේ ඉගෙන ගන්න හොඳ නෑ, මේ දේ මං අයින් කරන්න ඕනේ කියලා මොනම කුණක් හරි නොදැක නොදැන අතහැරියොත් ඒකාන්තයෙන් මේක අපිට සැකයක් පොදේ. ඒකාන්තයෙන්ම අපිට ඒක බයක් උපදවන. මම බොරු වලක් තියෙන පාරක ඇවිදින්න උනා වගේ. නමුත් ආධුනිකයාට මේක බරපතල ප්‍රශ්නයක්. කොහොමද එනේන සෑම දෙයක්ම දැක දැනගන්නේ? කොහොමද එන සෑම දෙයකම ප්‍රශ්න තෘෂ්ණාවෙන් තොරව බලන්න කොහොමද පුරුදු කරලා තියෙන අපිට දෙමාපියෝ ගුරුවරු පොත්පත්වල උගන්වලා තියෙන්නේම සිංහල බෞද්ධයා කිව්වොත් සන්තෝෂ වෙනවා සිංහල බෞද්ධ විරුද්ධව කේන්ති ගන්නවා හතර කවුරුද අතට හරි පායට හරි කවුරුද අනින්න කපන්න කොටන්න ආවොත් හතුරෙක් කියලා බාරගනින්, චිපගනින්, වලදගනින් ආලින්ගනය කරනවා නම් මිතුරෙක් කියලා හිතාගනින්න ඕන අපිට ඉගෙන ගන්න තියෙනවා. ඒ නිසා අපිට එන එන සෑම අරමුණකටම අපි බලන්නේ කලින් ගත්ත සංඥා තුලින්ම තමයි. ඒ නිසා අපිට තෘෂ්ණාවෙන් තොරව අරමුණක් බලන්න අමාරුයි. සංසාරේ කිලෝරක් නැතුව මේ අරමුණ තෝරලා තියෙනවා. අරක එනවනම් හොඳයි මේක එනවනම් හොඳ නැහැ. අරක භද්‍රයි මේක නැහැ. මේක මංගලයි මේක දුමංගලයි කියලා මේ තෝරපු නිසා අනිවාර්යයෙන්ම අරමුණක් එනවා හා සමගම අපේ හිත gadu ගැනීම. හරප්පන් ඇලර්ජික් වෙනවා. මේක එනවනම් හොඳයි මේක එනවනම් නරකයි. ඒ නිසා සර්වඥාන්වහන්සේ මේ බව දැනගෙන උන්වහන්සේ දේශනා කරන අපි හොඳයි. අපි ඒ නිසා තද බල ඇලුම් ගැටුම් නැති මධ්‍යස්ත වූ මේ වායෝ පොට්ටබ්බ ධාතුවට හුස්මෙට හිත තියමු. ඒක උණයි කියලා අපිට දෙකම හම්බෙන්නේ නැහැ. කො නොඋණයි කියලා අපිට මංගලොත් වෙන්නේ නැහැ. ඒක හුස්මෙට හිත තියමු. ඒ හුස්ම තීත්‍යා තියානිනකොට ඔන්න හුස්ම කරගෙන ඉන්නකොට හිතවිල්ලක් එනවා. ඉතින් ඔන්න හිත නරක වෙනවා. මට කිව්වේ හුස්ම හිත තියානින කියලා හිතවිල්ලක් ආවා හිත නරක වුණා කියලා. ඒ නරක වෙච්ච හිත නිසා භාවනාවත් නරක කරගන්නවා. ගුරුවරයත් නරක කරගන්නවා, තැනත් නරක කරගෙන, බඩත් නරක කරගෙන, හිතත් නරක කරගෙන යනවා. නමුත් මේ හිතවිලි ආවේ හිත නරකුනේ අ හේතුකෝ නෙවෙයි, අ හේතුකෝමයි. ඒ නිසා දැන් මේ වෙලාවේ තියෙන හිතවිල්ල ඒ හිතවිල්ල නිසා මගේ හිත සැලෙනවා කියලා දැනගත්තා නම් ආනාපානි දැනගත්තා වගේම නැත්නම් මගේ වචනේ කියලා ඊටත් වඩා හොඳයි. ඒ මොකද අපි ආනාපානය වගේ මධ්‍යස්ථ අරමුණට හිත දාගෙන හිටියේ නැත්නම් කවදාකවත් අපි දන්නේ නැහැ භාවනා කරනකොට හිතවිලි එන බව. භාවනා කරන්න එපා ඒක දැනගන්න. එහෙම නැත්නම් හිතන්නේ අප්පෝ මට විවේකී හම්බුනොත් දරුවෝ ටික දීක දුන්නොත් මගේ බැංකුවේ තියෙන මේ ණයකවල් ණයතුක සේවල් කරන ඉවරලා බැංකුවේ යම් කිසි ප්‍රමාණයක් තියෙනවා මට හොඳට භාවනා කරන්න පුළුවන් මේ කියලා තමයි හිතන්නේ. ඔය ගියාට පස්සේ තේනවා මේ මධ්‍යස්ථ අරමුණක් වෙන ආනාපානෙ හිත දැම්මත් බොහෝ වෙලාවට ශබ්ද වේදනා හිතවිලි වගේ දේවල් වලට බාධා කරනවා. මේ බාධාව එනකොටම ඒකට බය වෙන්නේ නැතුව, ඒකට සැලෙන්නේ නැතුව, ඒකට තෘෂ්ණාව හෝ ද්වේෂය පහල කරගන්න නැතුව මම මේක ඥානං පස්සං කියන විතර දැක දැනගන්න ඕනේ කියන හැඟීමක් ගන්නවනේ ඒක බොහෝම හොඳ විපස්සනා. මේක වුණත් මම නෑවුවනම් ධර්ම සාකච්ඡා නොකළා නම් මුලින් මුලින් වරදගත්තේ නැත්තම් ඒක කරන්න බැරි දෙයක් කියලා තමයි හිතන්නේ. නමුත් මෙතන ඉන්න කට්ටියට මම හිතන්නේ ඒක ප්‍රශ්නයක් වෙන්නේ. මෙතන ඉන්න උගවදනේ පැය ගණන් නෙවෙයි දවස් ගණන් නෙවෙයි සති ගණන් මේක කරලා දන්න නිසා අපිට මේ මූලික තැනට ගිහිල්ලා භ්‍රමජාල සූත්‍රයේ සර්වඥාන්සේ පෙන්වන ගැටේ වදින හැටි සැක ඇති වෙන හැටි සැක නැතිවීම ඉතාමත්ම තුනීව නමුත් කවදාකවත් නොහැලෙන නොවර්ධින ක්‍රමයට ගැම්ම ගන්න හැටි මේ කුංචිතේ වලමින් ඉගෙන ගන්න. ආනාපාන ක්‍රමයට බාධාවක් වෙනවා. ඒ බාධා වාපුවම ගමන් දැන් මගේ හිත ආනාපානේ නෑ බාධාවේ තියෙන බව දන්නවනම් ඒකත් ආනාපානේ දැනගත්තා වගේම දැනීමක් තමයි දැකීමක් තමයි ආනාපානේ තෘෂ්ණාවකුත් ආනාපානට බාධාවට තරහවකුත් ඇති වෙනවනම් අපි දැනගන්නේ විපස්සනාව නෙවෙයි අපිට අවශ්‍ය කරලා තියෙන්නේ එම වුණත් කවදා හෝ එහෙම වෙනසක් ඇති නොකරන තරමට යනකම් දිගට කරගෙන ගියොත් ඒ බාධාව ඇති වෙන්න හේතුව මම මේ සක්මන් කරන්නේ නැතුව වාඩි වෙච්ච නිසායි. ඒ නැත්නම් මම මේ වාඩි වෙන්න ඉස්සලා අසවල් බුද්ධිලත් එක්ක ඕනෑට වෙලේ කතා කර කර හිටපු නිසායි. එහෙම නැත්නම් මේ දාහනේ ගත්ත ගමන්ම නිසායි. එහෙම නැත්නම් ඊට ඉස්සලා මොකක් හරි ගැටුව දර්ශනයක් නිසායි කියලා ඒ බාධාවට හොඳට මුණ දීලා බැලුවනම් ඒ බාධා වලට පානමක් උගන්වන්නේ නැතුව කවදාකවත් යන්නේ. ඒ නිසා ඒ එන බාධා වෙදී කලින් ගත්ත තීර නිගමන නැතුව බලන එකයි තියෙන්නේ. මේකත් වඩා ගැඹුරකට පුංචි තැනකට ගෙන යන්න මම කැමතියි. අපි දන්න කාරණා මෙතන සම්බන්ධ කරගන්න. ඉතින් සරුවචනාංශයේ මේ අදහස නැත්නම් මේ ඇතිදී ඇති ඇතිර දැක ගැනීමට නම් එනේන අරමුණුත් එක්ක හැප්පෙන්න ගැටෙන්න යන්න එපා. තියෙන තැනින් පටන් අරගන්න කියන කතාව අතුවාචාරින් වහන්සේලා ටීකාචාරින් වහන්සේලා තව ටිකක් කොපණන් වල පෙන්නනවා. ඒ අතු සඳහන් කරනවා යථාපාකටං විපස්සනා බිනිවේක. ඒ කියන්නේ අපි හිතමු පරියන්කේ කරන්නයි මේ වාඩි වෙන්න හදා. සක්මන් කරලා ගිහලා වාඩි වෙනවා. ඒ වාඩි වුණාට පස්සේ Taman ගිහලා බුද්ධ වන්දනා ආදී කරලා ඒ පූර්ව කෘත්‍යයක් කරගෙන තියෙනවා නම් ඒ ටික කරනවා. ඒක ඉතින් මේ චාරිත්‍ර ධර්මයක් විදිහට කරනවා. පත්කණ්ඩිතව අත හොදනවා වගේ. බල්ලෙක් වුණා බුදියන් ඉස්සර තුන් වලලක් විතර හැරකිලා බලනවා මේ හතර වටේට මේ බුදිය ගන්න තැන මේ කාගේවත් දනක්ද බල්ලෝ හැබැයි සමහරට පාරෙන් බුදිනවා. ඒතර වාහනේ එන එන ගානේ නැගිටින්න ඕනේ අර ප්‍රයිවට් බස් එකේ මැද ඉඳගත්තා වගේ. එහෙම බල්ලොත් තියෙනවා. ඔව් එහෙම කරත් උන් වටේ කරකිලා තමයි වාඩි වෙන්නේ. මේ වගේ යෝගාවචනත් වාඩි වෙලා හොඳට ඇස් දෙක වහලා කල්පනා කරගන්න ඕනේ. දැන් මම මෙතන මේ ඉඳගෙන ඉන්නේ. මම දැන් මෙතන ඉන්නවා. මේ ඉන්න දේ නිසින්ින්ද මට කරගෙන යන්න පුළුවන්ද? නැත්නම් මේ අනුන්ගේ ආසනයකද මම ඉන්නේ? නැත්නම් යන එන පාරකද? එහෙම නැත්නම් මට වැසිකිලි කැසිකිලි කරන්න ඕනකම තියෙද්දිද? කයින් ඕනකම තියෙද්දිද? වතුර පිබා තියෙද්දිද? හොඳට පොඩ්ඩක් බලන්න ඉන්නකොට එවැනි බාධකයක් එනවායි කියලා තුම ප්‍රකටව තමයි වතුර ටිකක් බොන්න ඕනේ. හොඳම වැඩේ තමයි මේ වෙලාවට වතුර ටිකක් බීලා ඉන්න වාඩි වෙන මොකක් රාජ අපරාධයක්වත් මොකක්වත් නෙවෙයි. හරි ඊට පස්සේ ඒක ඉවරයි. ඊට ගාවේ සංසිඳනයි කිය. සංසිඳී කියලා ඉන්නකොට Tamanට හොඳට වැටහෙනවා නම් මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව හොඳයි. අපි ඉන්න බව දන්නවා ඉතරයි. ඒ ඉරියව්ව ප්‍රකටව තියේදී නැත්නම් ඒක ප්‍රකට වෙන්න හදන වෙලාවේදී ඊට වැඩිය සියුම් වූ ආනාපානයක් හෝ පින්දීන හැකිලීමක් හෝ හොයන්න හදන එක එච්චර හොඳ විපස්සනා දක්ෂකමක් නෙවෙයි. ඒ ගොරෝසුව තියෙන ඉඳගෙන ඉන්න ගැතිය නම් ඒකේ ධානය ඉන්නකොට ඒක සංසිඳනකොට සංසිඳනකොට කොන්න ආනාපානෙ මතුවෙනවනම් මතුවේ. ආස්වාදේ හෝ ප්‍රස්වාදේ. ඉන්දීම හෝ හැකිලීම. මේ භාවන දෙකේ හැටි ඇති. අන්න ඒ විදිහට ප්‍රකට වුණාට පස්සේ මිස කවදාකවත් ආනාපානට අමෝරාවෙන් දාන්න දෙයි. යථාපාකටන් විපස්සනා පිළිවිසෝ කියන්නේ යමක් ප්‍රකටද එතනින් විපස්සනාට බැසගන්නේ කියලා. අපි නමුත් ඒක පස්සේ සඳහන් කරනවා යේපිත සම්මස්සනෝපකා තේපිතේස සම්මතනං ආරපිතබ්බා යමක් සම්මර්ෂණය කරන්න පුළුවන් නම් ස්පර්ශ කරන්න පුළුවන් නම් අල්ල ගන්න පුළුවන් නම් ප්‍රකට නම් එතනින් සම්මර්ෂණය පටන් ගන්නවා ඒකද සම්මස්සනෝපගා තේපිතේ සම්මස්සනං ආරද්ධා අනුප්පහත්තන්තේනපි පච්චා උපායන උපාත්ත හේත්වා සම්මසිකබ්බන් කියලා කියනවා යම් විදියකට එහෙම අල්ලනකොට සමහර කොටස් හැලෙන්න ඉඩ තියෙනවා තාම ප්‍රකට තැනින් අල්ලන්නේ ගොරෝසු තැනින් අල්ලනවා අල්ලනකොට සියුම් දේවල් කුංචි දේවල් හැලෙන්න ඉඩ තියෙනවා නමුත් පහු වෙනකොට පහු වෙනකොට භාවනාව තැම්පත් වෙනකොට අර නොදැක්ක නොදන්න දේවලුත් මතු කර ගනිමින් මතු කර ගනිමින් භාවනා සම්පූර්ණ කරගන්න යෝගාවචරයට අවස්ථාවකුත් ලැබෙනවා කල යුතුයි කියලා සඳහන් කරනවා. ඒකෙදී සඳහන් කරනවා ලනු කොටවල් හතරක්, කොහොලන කොටවල් හතරක් අරගෙන අපි තුමු අඩි එකකමාරක විතර දිග ලනු කොටවල් හතරක් අරගෙන ඉවරලා එක පැත්තකින් හතර මල්ල ගැට ගන්නවා. ගැට ගහලා අපි වතුරට දානවා. වතුරට දාපුවම එක පොටක් වතුරේ පා වෙනවා අනිත් කොටවල් වතුරේ ගිරෙනවා. අපි අර ප්‍රකටව පේන කොන අරගත්තොත් ගැටේ තියෙන නිසා අන්තිමට රණ්ඩු පොරට හතරම අතට එනවා. අපිට පේන්න තියෙන මතේලා තියෙන එක පොටයි එකෙන් ගන්න. එකෙන් අල්ලගන්න අනික අත්පම් එනවා. ආන්නේ වගේ අපිට ඉඳගත්තර පස්සේ වැඩි පේන්නේ ආස්වාසේ විතරයි කියලා හිතමු. ශබ්ද වේදනා හිතෙන හොඳට ආස්වාසේ පේනවා. ඒක නාස්තු පුරවාගෙන මොන නාසික අගේ හෝ මම අදිනවා තේරෙනවා. හැබැයි ප්‍රස්වාසයේ වැටෙන්නේ නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. වැටෙන ආස්වාසිය බලාන බලාන යනකොට අපි දන්නවනම් ආස්වාසයක් ආවොත් ප්‍රස්වාසයක් වෙන්න ඕනේ කුෂ්ම ඇතුළට පිට කරන්න ඕනේ ඔය පිට කරන වැටෙන්නේ නැහැ කියලා ඒ හොඳට නැති. මොම කරගෙන කරගෙන යනකොට ආස්වාසයේ හිත තැම්පත් වෙනකොට ප්‍රස්වාසය අනිවාර්යයෙන්ම පේන්න පටන් ගන්නවා. ඕන විදිහට කියලා වෙලාවක හොඳට තැම්පත් වෙනකොට මේ ආස්වාස වාරේ මේ ප්‍රස්වාස වාරේ ආස්වාදයේ ගොරෝසුයි ප්‍රස්වාසයේ සියුම් ආස්වාදයේ දීගයි ප්‍රස්වාසයේ කෙටි කියලා අර මුලින් මුලින් එච්චරම සම්පූර්ණ අංග සම්පූර්ණව දැක දැනගන්න බැරි වෙච්ච දේ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් පසුබිමින් පටන් ගන්නවා. ඒ නිසා හොඳට පේන ආස්වාසේ විතරයි මම ආසාවෙන් කරන ප්‍රස්වාසත් එක්ක තරහ වෙනවනම් තේින්නේ නැහැ කියලා කවදාකවත් මේ කඩ පිටුල ඉදිරියට යන්නේ. කිසිම තරහක් කිසිම යාලුකමක් ඕනෑ කරගෙන කරන ගියොත් මෙතනදී දවසක යෝගාවචරය දක්ෂණං ආස්වාස ප්‍රස්වාස දෙක අතරමැද නොදැනෙන නොතේරෙන තැනක් පස්සේ පේන්න පටන් ගන්නවා. ඔබේ ගොරෝසු ආස්වාදය ප්‍රසවාසය තමයි තොර තොර දේර දේර ප්‍රකට දෙයින් බහගන්නේ. මොකද බහගෙන බහගෙන යනකොට තියෙනවා ආස්වාදයේ හමාර වෙච්ච තැන අඩුවාන එක චිත්තක්ෂණයක් තියෙනවා ප්‍රසවාසයේ පටන් ගන්න ඉස්සෙල්ල විරාමය. ප්‍රසවාසය හමාර වුණාට පස්සේ එක චිත්තක්ෂණයක් තියෙනවා නැවත හුස්ම ගන්න ඉස්සෙල්ල විරාමය. සමහර චිත්තක්ෂණයක බොහෝ කාලයක් මේක අපි කවදාකවත් අත්දැකලා නැහැ. මේකට තමයි කියන්නේ අනුප්පහට්ඨන්තේති උපායන උපට්ඨ හේත්වා. පච්චා අනුප්පහට්ඨන්තේනි උපායන උපට්ඨ හේත්වා සම්මසං සම්මසිතබ්බං කියනවා. පහුවෙනට බලන්නේ ඉතාමත්ම කැඳේ කලපේක වගේ ආස්වාද ප්‍රසආසත් එක මැද තියෙන නැත්නම් සිඳීම හැකිලිම දෙක අතර මැද තියෙන ඒ වාරයක් දැක ගන්න පුළුවන්. වම තියලා දකුණු උස්සනකොට දකුණ තියලා වම උස්සනකොට මේ දෙක අතර මැද ශරීරයේ සම්පූර්ණ බය වමේ ඉඳලා දකුණට දකුණ ඉඳලා බලටත් පැතීමක් සිද්ධ වෙනවා. අපි දුවනකොට කලබලෙන් යනකොට මම මොකක්වත් අපිට තේරෙන්නේ නෑ. අඩු ගානේ වම දකුණවත් තේරෙන්නේ නෑ. නැවතිලි භාවනාවෙන් සක්මණෙන් අවදිනකොට ඔන්න වම තිබ්බා. ඔස වැවුවා තිබ්බා. ඔන්න තියෙනකොට බබටම පෑගෙන වාගේ හරි. එහෙම නැත්නම් මැටි ගොඩක තියෙනා වගේ හරි බිලුම්ෙන් පටන් ගන්න ඔන්න දැනෙන. පායේ කිව්වලා ඊට පස්සේ දකුණ තියෙනවා. දකුණක් දැනව බලන්න බලන්න යනකොට මේ දකුණ තිබ්බ බර මමට මාරු වෙනකොට දකුණ එසවීම සමගම වම පොළවේ ඉදී ගන්න හැටි. තර මේ පැත්තේ මේ පැත්තට යන හැටි ඉස්සර අපි දැකලා තිබුණේ නැහැ. දකින් තරම් ස්පාසුවක් තිබුණේ නැහැ. මේ අතරමැදක් තියෙයි. ඊට පස්සේ ඔසවලා තියන්න ඉස්සරලා ඔසවලා අන්තිම කෙරවට ගියාට පස්සේ චිත්තක්ෂණයක නැවැත්මක් තියෙනවා. ඊට පස්සේ තමයි කැදීම නතරම් සිද්ධ වෙන්නේ. ඕවත් තියෙනවා. තියෙනකොටත් මේක නිකන් නමල තිබුණු රෙදි කෑල්ලක් දිගාර ඉන්න වාගේ හරිදාශයක් නමල දෙනකක් දිගාර ඉන්නවා වගේ මේ කෑල්ලෙන් කෑල්ල කෑල්ලෙන් කෑල්ල තමයි දිගෑරෙන්නේ. ඒ දිගෑන හැම තැනම අතරමැද කුංචි කුංචි සංදිස්ථාන දෙන මේ තේරම අන්ධකාරයේ තියෙනවා. නමුත් හිමි දෙමිට බලනකොට තේින්න පටන් ගන්නවා. අන්න එදාට කිය අපේ දැක්කා, දුටුවා, කණ්ඩායම් නැතුව බැලුවා. දැන් නම් මට මේක පිළිබඳ හැකියාවක් නැහැ. මට මේක පිළිබඳව සැලෙන්න දෙයක් නැහැ කියලා ඔන්න සත්මන දැක්කා කියලා කියන්න පුළුවන් මේක. එන්ට සර්වඥාන්සේ සඳහන් කරනවා. ආස්වාදපස්වාදයේ හෝ සිඳීම හැකීම හෝ වම දකුණකෝ ඒ ඥානවපස්සං කියන විදිහට අඥානවපස්සං නැතුව දැක දැන සිද්ධ වෙන්නම් තෘෂ්ණාවෙන් තොරව ගැස්මකින් ටිකස්මකින් තොරව කරන්න නම් 11 ආකාරයකින් මේක දැක ගන්න ඕනේ. අතීත ක්‍රමෙන් දැක ගන්න ඕන වර්තමාන ක්‍රමෙන් දැක ගන්න ඕන අනාගත ක්‍රමෙන් දැක ගන්න. ගොරෝසුරියෙන් දැනගන්නකොට දැනගන්න ඕනේ සිවුම තිනුර දැනගන්න. ඇතුළත ඉඳලා ඇතුළෙන් පිටයක් බලන්න වගේ දැනගන්න ඕනේ පිටේ ඉඳලා තමයි ඇතුළත දෙයක් බලන්න වගේ දැනගන්න. ළඟ තියනවා වගේ පේනවා දැක ගන්නත් ඕනේ දුර තියනවා වගේ පේනවා දැක ගන්නත් ඕනේ. බොහෝම හොඳයි බොහෝම ජයයි කියලා හිතලා දැනගන්නත් ඕනේ නොදකින් ඔපතන් නොදෝමකින් කියලා දැනගන්නත් ඕනේ. සීන ප්‍රණීතවත්. ඒ 11 ආකාරයෙන්ම කරන්න අඩු ගානේ මාස 6ක්වත් භාවනා මධ්‍යස්ථානෙට ඉඳිරින් කියලා කිව්වට බුදුම වෙන්න එපා. ඒ මොකද අපිට මේ ළඟ තියෙනකොට අපි ප්‍රිය වෙනවා දුරට යනකොට නැදකින් අපතන් කියලා කරා. භාවනා හොඳට සිද්ධ වෙනකොට ආ බොහොම ජයයි කියලා සතුටු වෙනවා. සද්ද වේදනා හිතෙනකොට ඔන්න හිතනවා කරා. මේ විදිහට අපි මේ දැනගත යුතු සෑම පැතිකඩක්ම දැනගන්නව වෙනුවට අපි අර ගෙවල් වලින් ගෙන ආපු ගැමි ගති, ගොඩේ ගතියට හොඳ ගොරෝසු රුචි දේවල් විතරයි ඉල්ලන්නේ. ඉතින් අපිට කවදාකවත් අරමුණක් 100ක් දැක ගන්න ලැබෙන්නේ. මෙන්න මේකට කියනවා අත්පටිපත්‍ය අවිද්‍යාව අපි දන්නේ අපි කොච්චර ආනාපාන කරුවා කිව්වත් ආනාපාන ගැන මොනවද දන්නේ? එහෙනම් අපි දන්නවා නම් අපිට කියන්න පුළුවන් ආනාපාන දන්නවයි කියලා ඇයි එමන රාතන් වහන්සේලා ආනාපාන භාවනා කරන්නේ? ඇයි සරුවත්යන් වහන්සේ ආනාපාන භාවනා කරන්නේ? ඉතින් කවදාකවත් දැකලා ඉවර කරන්න පුළුවන් කවුද? අපි කියනවා මම දැන් ආනාපාන කරලා ඉවර මට දැන් දෙන්නේ නැහැ කියලා කරන්න ඕනේ. මම දැන් සමථය කරලා ඉවරයි මට දැන් විපස්සනා කරන්න ඕනේ. මට මේ ගුරුවරයා ගාව වැඩ ඉවරයි මම ඊගාව ගුරුවරයාට යන්න ඕනේ කියලා. ඒකට තමයි කියන්නේ අජානං අපස්සං තණ්හාගතිකං පරිතසිත විප්පන්දිත මේව කියලා කියන්නේ ඔන්න ඔය විකාර වැඩවලට. අපි මේ දැනට දන්න අරමුණේ අපි දැන් දන්නේ ගොරෝසු ටික විතරයි. එයා පෙන්වන්න හදන ටික විතර. තව ගොඩක් මේක යට කොටා තියෙනවා. සෝපායෙන් දැක ගන්න අර ගොරෝසු දේවල් දැක දැක එයම දකිමින් නැවත නැවතත් අරමුණට සාතරව බලාන ඉඳ ඉඳ ඉඳ ඉඳ ඕකේ නොදැක්ක නොදන්න ඉස්සර නොදකින් නොපතන් කියලා හිතපු අඳුරු පැති ඉතින් ආලෝකමය පේන්න පටන් ගන්නවා. ඒ අන්ධකාර පැති තියෙන තාක්කල් ප්‍රස්ත ගති කියනවා. හැලෙන ගති කියනවා. අන්ධකාර නැතුව සේරම එළිය වැටලා එනකොට බය වෙන්න දෙයක් නැහැ. සැලෙන්න දෙයක් නැහැ. එතකොට මේකේ ඒ තරමට අරමුණේ මුලමදාග දැක්කට පස්සේ මේ විදිහට අපි සාමාන්‍ය භාවනා වචන වලින් කියනවනම් භා අරමුණේ ස්වභාවික ලක්ෂණ සියල්ල දැක්කට පස්සේ කවම කවදාකවත් ඒක සංතති ලක්ෂණයට පෙරලෙන්නේ නැතුව නතර වෙන්නේ නැහැ. අරමුණේ ඒ සෑම විස්තර දකින්නකොට පේනවා මේක ගලන ගඟක් වාගේ දෝරේ ගලන තොරතුරු ප්‍රදේශයක් තියෙන්නේ වම කියලා දකුණ කියලා වෙන් කරන්න දෙයක්වත් නැහැ මේකේ ආස්වාද ප්‍රසවාස කියලා වෙන් කරන්න දෙයක්වත් නැහැ මේකේ අපි ඉතින් නම් දුන්නට ජවනිකා වශයෙන් එක දිගට යන නාටකමක් තියෙනවා ඉඳගෙන හිටියත් එච්චරයි ඇවිද්දත් එච්චරයි ගහ බැනගත්තත් එච්චරයි භාවනා කරත් එච්චරයි විගතෝම මේ විදුලිය ආලෝක වෙනස පාවිච්චි කරුවත් සීතකරණයක සීත ශක්තිය ප්‍රදාන පාවිච්චි කරත් උෂ්ණ කරකේක උෂ්ණ තත්ත්වේ පාවිච්චි කරන්න ගත්තා. හරපවන්න ගත්තත් නතර කරන්න ගත්තත් ඔහුගේ දිගට ගලන ධාරාවක් තියෙනවා. ධාරාව කියලා තමයි සිංහලෙමුත් කියන්නේ. කරන්ට් එක කියලා තමයි ඉංග්‍රීසියෙන් කියන්නේ. ඒක නතර වෙලක් නැහැ. ඒක වෙලාවක ආලෝකය දෙනවා. ඒක වෙලාවක කරකවනවා. ඒක වෙලාවක අල්ලලා නැතර කරනවා. වෙලාවක රක් කරනවා. වෙලාවක සීත කරනවා. ඒ කොයි දෙල්ලන් කෙරුවත් විදුලිය නම් ධාරාවක්. ඒ වගේ තමයි මේ ජීවිතය කියලා කියන්නේ කලන ගංගක ජීවිතයේ සින්දුව තමයි කියන්නේ. පටන් ගන්නකොට අපිට මේ ඔක්කොම අල්ලගන්න බැරි නිසා ඉඳගෙන එකම අරමුණ ගොරෝසු වෙන්න දීලා බලාගත්තට ඒක නිකන් යන්තම් පසුපිට දැකගත්ත විතරයි මෙන්න මේ අපරිපත්‍ය අවිද්‍යාව නම් වූ අරමුණක එක මොනක් විතර දැකලා මම දැක්කා කියලා කියන මෝඩකම නැති වෙන්න මේ අපපටිපත්ති ගතිය නොකත් නොපිලිපන් ගතිය නැති වෙන්න දිගට බලන්න නම් දිගට එක දිගට එක අරමුණේ බොහෝ කාලයක් භාවනා කිරීම කරන්න එතකොට තේරෙනවා අපි මේ නොදැක්ක කොටස් නොදැක්කයි කියන්න ලැස්ති නෑ නෑ මම දැක්ක මම දන්නවා කියාගෙන මොනවා හරි බොරුවකින් ලැවැන්නකින් ඒක පටලවාගෙන තමයි අපි ජීවත් වෙන්න හදන්නේ. නොදන්න කොටසක් තියෙනවා කියලා කියන්න කැමති නැහැ. ඒ කියන්නේ අපි බොරුවක් ඇත්ත කරලා නැත්තක් ඇත්ත කරගෙන ඒක වහන්න උත්සාහ කරනවා. දැන් පිටරටින් ගෙන කාර් වල එහෙම අවුරුදු 5 පාවිච්චි කරාට පස්සේ ඒක ගන්න දෙයක්. ඒ වුණාට මොකද කරන්නේ මලකට කාපු තහඩුව තියෙනවා ඔකට ප්ලාස්ටරයක් අල්ලන්න. අලවල පේන්ට් එකක් දාන්න. ඊට අල්ලන්න බෑ අලුත්ම කාර්යයක්. අර බැරි වෙලාවට ප්ලාස්ටර් එක අපිට ඇඟිල්ලෙන් ඇනපු දවසට තමයි තේරෙන්නේ ඒ සම්පූර්ණයෙන්ම දිරලා ඇතුලේ ගන්න දෙයක් නෙවෙයි මොකද විකුණ ගන්න ඕනකට මේක ඔපමට්ටම් කරලා විකුණනවා. සෑම ඩිකන්ඩිෂන් කරපු බඩුවකම ඕක තමයි තියෙන්නේ. ඉන්නේ වගේ තමයි අපි නොදන්න කොටද නොදන්න බව පෙන්වන්න කැමති නැති නානා ප්‍රකාර මේ බොරු ලැවැනි පටලවිලි ඇති කරගෙන දන්න බව පෙන්වාගෙන ඉඳ ජීවත් වෙනකොට සර්වචනාංශයේ ඉදිරියේ විසලා ආපාර සිංචමානිකා වගේ කවදාහරි දරු ගැබ ගැලවිලා හැලිච්ච දවසට තමයි තේරෙන පටන් ගන්න තැනක ඉස්සරහා අපේ තියෙන හරි වන්දන් කතේ තියෙන හරි වන්දන් රෙද්ද පල්ලෙන් බහිනවා කියලා ඔන්න භාවනා මධ්‍යස්ථානවල තේරෙන පටන් ගන්නවා. ඉතින් මෙතෙක්කල් මොනවද දැනගෙන හිටියේ? සර්වඥාන්සේගේ දැනුමත් එක්ක බලනකොට ධර්මයත් එක්ක බලනකොට අපි කොහෙද ඉන්නේ? අපි කොච්චර දා දැනගත යුතුද කියලා ඒ වගේම දන්නවා කියලා හිතාන ඉන්නේ මොනතරම් මුලාවද්ද මායාවද්ද කියලා දැනගන්නකොට මේ සාස්වතවාද අසස්වතවාද කියන ඒවා නිකම්ම නිකම් පුංචි දෙයක්. ඒ තරම්ම පටලවිලක් මෙතන තියෙනවා. ඒ නිසා මේ අවිද්‍යාව නිසයි මේ සංස්කාර අපි රැස් කරන්නේ. ඒකට කියනවා නම් කියන්න තියෙන්නේ අපිට මේ සිද්ධි තීන්දු සේවකයෝ බරගානක් ආවම කොයි මිනිහගෙන්ද වැඩ ගන්නෙ මොකද්ද ගන්න තීන්දුව කියලා අද ලෝකෙ තියෙන ප්‍රධාන ප්‍රශ්නේ ඒකයි. කල්මනාකරණය අතින් බලනකොට මිනිසයා මන්දිසෝරි පන්තික ඉන්නේ. කිසිම දෙයක Taman කළ යුත්තේ මොකද්ද? ප්‍රමුඛතාවයේ ජීවිත මොකද්ද කියන කද සම්පූර්ණයෙන්ම පැටලෙලා තියෙනවා. අම්මා කියලා තාත්තගේ වැඩ කරනවා තාත්තා කියලා අම්මගේ වැඩ කරනවා දරුවෝ කියලා දෙමාපියන්ගේ වැඩ කරනවා දෙමාපියෝ දරුවන්ගේ වැඩ කරනවා සම්පූර්ණ උඩපාල කියලා තියෙනවා කල යුත්ත මොකද්ද මම මේ වෙලාව මොකද්ද කරන්න ඕන කියලා කිසිම කෙනෙකුට දැනමක් නැහැ ඒ වගේ තමයි මේ අවිද්‍යාව නිසා අපට එහෙන් රූප පේනවා, කනින් ශබ්ද ඇහෙනවා, නායෙන් ගඳ එනවා, දිවෙන් රස එනවා, කයින් පහස එනවා, හිතෙන් හිතිරි එනවා. කොයි එකද බලන්න ඕන? රූප බලපුවාම ඇද්ද? ශබ්ද අහපුවාම ඇද්ද? ගඳ බලපුවාම ඇද්ද? රස බලපුවාම ඇද්ද? පහස බලපුවාම ඇද්ද? හිතට එන හිතිරි බලපුවාම ඇද්ද කියලා මේ හයක් ඉදිරියපත් වෙච්චාම මොකද්ද කරන්නේ? එහෙනම් මේ භාවනාව ආරම්භ කරනකොට යෝගාවචරයට කරකොල අපැරිය වගේ හිතින් කොතනින්ද පටන් ගන්නවා. ඉතින් සරුවචනාංශයේ දේශනාවේ සඳහන් වෙනවා චක්කුංච පටිච්ච රූපේත උප්පජ්ජති චක්කු විඥානං ආදී වශයෙන් ඇහැට රූපයක් පටිච්චාම ඕනේ ඇහැට හිත යනවා. කනට ශබ්දයක් ආපුවම කනට හිත යනවා. උන්වෝ තාලෙට ගිහිල්ලා උන්වහන්සේ පෙන්නවා ඇහි මේ රූප දැකීම තමයි අල්ලන්ටම අමාරුම වැද්දීම ත්‍රිකෙක් කාර්යය. වැද්දීම මැජික් කාර්යය තමයි ඇහැ. එහෙන් භාවනාව පටන් ගන්න බෑ. දැක්මේ භාවනාව පටන් ගන්න බෑ. නිසා ඇහ වහගන්න ඉන්නේ. දැන් රූප වෙන්නක් කරලා යන්න කියලා කැලේකට යන්න කියලා දැකපු දේ හිත කුපිත වෙන්නේ නැහැ. ඊගාවට කියනවා කණෙන් එන ශබ්ද තමයි ඊගාට අපිව මත් කරන දේ. ඇහැට අර විදිහට කරොත් අද්දේ වහගත්තාම ඇහැ රූප හදාගෙන බලන තරම් කොහොම මැජික් කාලා. ඊගාට කනක ශබ්දත් ඒ වගේ ශබ්ද නැත්නම් ගියාම කවුදෝ කතා කරනවා වගේ ඇහෙන ධර්මයට කන අපිව මත් කරන සුළුයි. ඊගාවට නාසීගාට දිය අන්තිමටම ලේසිම මෝඩම දෙමීට වැඩ කරන මිනිහ තමයි කය. ඒ නිසා තමයි කායනුපස්සනාවෙන් ඉස්සර කරන්නේ. ලේසිම තැන. ඒක අවිධර්මයක් පෙන්වන්න උත්සාහ කරන තැන කාය විඥානය කියන එක මේ චක්කසෝත ගහන ජීවා වගේ උපේක්ෂා නෙවෙයි හොඳට හොඳ නරක දෙක පෙන්වනවා. ඒ නිසා වාඩි වෙලා වාඩිලා ඉන්න කායට හිතෝ දන්නේ කියන්නේ. කාය කිව්වහම අපේ ථේරවාද ක්‍රමයේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන රූප ධර්ම තියෙනවා. ඕකෙනොත් ආපෝ ධාතුව කවම කවදාකවත් අල්ලන්නේ නැහැ. ආපෝ ධාතුව කියන්නේ වතුරේ තියෙන මේ වැగిරෙන සුළු ගතිය. කවම දාකවත් අල්ලන්නේ නැහැ. අමාරුම දෙයක්. අවුෙන් දේවල් තමයි පඨවි කියන්නේ ගොරෝසු ගතිය, තේජෝ කියන උණුසුම් සිතුරු ගතිය, වායෝ කියන කම්පන චංචල ගතිය. ඔන්න ඔය තුනේ මේ කම්පන චංචලයේ තමයි ඉස්සල්ලාම නොකෝණු මනසට ලේසි. ගොරෝසුවට පේන්නේ නිසා මේ වායෝ ධාතුවට සිඳී නැතිවීමට ආනාපානට හේතු කළ වැඩි පටන් ගන්නවා. අන්නේ විදිහට මේ අවිද්‍යාවට මෝඩකම් කරන්න දෙන්නේ නැතුව. කලකොලකම් කරන්න දෙන හරියටම පොල්ලෙන් ගැහුවා වගේ. මතක් කරලා දෙන්නේ ඉඳගත්තට පස්සේ වායෝ පොට්ටබ්බ ධාතුවෙන් පටන් ගන්න කියලා බුදුහාමුදුරුවෝ අපිට දෙනවා නිදාසන. එහෙම නැත්නම් රූප බලමින්, ශබ්ද අහමින්, ගන්ධ රස බලමින් කවදාකවත් මේ කරන්න බෑ. ඒකයි කියන්නේ භාවනා මධ්‍යස්ථානවල අනවශ්‍ය රූප දර්ශන පෙන්වන්නත් එපා. එකිනෙකා කතා කර කර ඉන්නත් එපා. නිතරම බුලත් ටික කමින් එනකම් බීඩි බොමින්, ටුයින්ගම් හපමින් හට ගොරෝසු කරගන්න යන්න එපා. ගඳ සුවඳ බලන්න යන්න එපා. කයටත් ඕන නැති මේ නැච්ච ගීත වාදි ත්‍රිශූක දර්ශන මාලා ගන්ධ විලේපන කියන විකාර කරන්න එපා. කය නිකම්ම නිකන් තියෙන ගහක් වගේ කියලා ආනෝක දිහා බලන්නේ කියලා. ආනෝක ඒකට වායු පොට්ටබ්බ දාතයෙන් පටන් අරගත්තට පස්සේ ඊට පස්සේ ක්‍රමයෙන් ක්‍රමයෙන් යනකොට ඔන්න දිවේ කෙරෙන වැඩ ටික අය හොඳට දැක්කොත් අය කියන්නේ ඉඳගෙන දැක්කොත් ඔන්න ඇවිදිමින් සක්මනේ බලතයි. ඇවිදිමින් සක්මනේ බැලුවොත් සාමාන්‍ය යනකොට එනකොට කනකොට බනකොට නානකොට කය වැඩ කරන හැටි රූපට දර්ශනයක් වගේ ලකින්න. කොහොඳට බලන්න හිතුවොත් තමයි මේ ජීවිත රස වැටෙනකොට අපි නිකම් පිස්සු වට ගන්න හැටි තේරෙන්නේ. නහයට ගඳ වැටිච්චාම බැල්දියන් පස්සේ යන බල්ලෝ වාගේ වැලේ වැටිලා දුවන හැටි තේරෙන්නේ නහයට අහු වෙනවා. ඊට පස්සේ සද්ද වලට ආවට පස්සේ සද්ද ලෝකෙ. එච්චරද කියලා කියනවනම් Hindu ආගමේ සඳහන් කරලා තියෙනවා මේ සද්ද හරියට අනුගමනය කරනවනම් ලෝකයක් මවන්න පුළුවන් කියලා ඒකයි මන්ත්‍ර මතුරයි. ඒකයි භජන් කියන්නේ. අපේ කට්ටියක් දැන් භජන් වලට සම්බන්ධ වෙලා බුදු බුදුහාමුදුරන්ගේ බුද්ධ ඥාන සලෝකයට අනුව ලයට අනුව ගායනා කරලා නිවන් දකින්න කල්පනා කරනවා. මේ භ්‍රමජාල රූපේ බුදුහාමුදුර සඳහන් කරන මොනවා දැකලාද මේ ආදීව මගේ මේ වර්ණනා කර කර ඉන්නේ මොනවයින්ද මේ සංගතෙන් හදාන්නේ බුදු ගුණ දකින්න පුළුවන්ද හරියට වායෝ පොට්ටබ දාතයෙන් පටන් අරගෙන දිගට එකේක ඉන්ද්‍රිය ධර්ම කරගෙන ගිහිල්ලා කවුද බුදුන් කියලා බලනවා මිස බුද්ධ වන්දනා බෝධි වන්දනා කරලා ඒක නරක දේවල් වශයෙන් මම මේ කියන්න හොඳ නෑ ඒක කියන්න බෑ නමුත් ඒක තේරුමක් තියෙන්න ඕනේ හරියට අර බුද්ධ නිවාසානුසුත් දැක්කට පස්සේ මමත් මෙහෙ කියලා හිතාගත්තා වගේ මේ වගේ දේවල් වලට පැය ගණන් ගත කරනවට වඩා කොච්චර වටිනා දානපාන හිතේ යොදවනවද? රූප බලන්න විදිනවට වඩා අන්නේ විදිහට මේ විවිධාකාර දේවල් දෙනකොට කොයි දේද කල යුත්තේ කියලා ප්‍රමුඛතාවයේ තෝරන දන්නේ නැත්නම් අපි අනනවා. අපි සංස්කරණය කරන ඕනෝක තමයි සංඛාර කියලා කියන්නේ. එන ප්‍රකට දේ දැනගෙන යනවනම් වෙන විදිහට කියන චේතනා ඉස්සර කරන්නේ නැතුව Taman වෙතට පැමිණෙන දේ අනුව භාවනා අධිකට ගෙනියන්න දන්නවනම් ඒ මනසේ හැම විඥාවට වැඩි ගැළ විඥාව දන්නා වූ කිසි කෙනෙක් එක ගැටෙන්නේ නැතුව වෙන්නා වූ සියන දිනපතරියාට සියන විවස්ථාවට අනුව කටයුතු කරලා Tamanගේ ඥානක් බේර ගන්නවා අලුතෙන් කර්ම රැස් කරගන්නෙත් නෑ පරණ කර්මයක් ගෙවන ගමන් මේ සංස්කාරවල ස්වභාවය ලෝකයා අනන හැටි අපිත් මෙතෙක් කල සංසාරේ අනතු ඇති. දැන්වත් බුදුරජා කියපු දේ විතරක් අහලා ඒ දේ පමනක් කිරීමේ මේක නිරවුල් කරගන්න හැටි, සරල වෙන හැටි, ළමා ගතියටපත් වෙන හැටි ඇති කරගන්න තමයි යෝ කියන්නේ පැවිදි කරපු ගමන් සාමණේරට කියන්නේ ලදරු සාමණේරයා කියලා. හැට වෙදිලා හොට බිම ඇනුණා. පැවිදි වුණාට පස්සේ ආට කියන්නේ ලදරු සාමණේරයයි කියලා ඔක්කොමලා කීන දේ අහලා ඉඳ ගන්න හැටි, යන හැටි, කන හැටි, බොන හැටි තේරම අර්ථයෙන් කරගන්න. මහාන කරන්න ඉස්සල දවසේ යා බත් කනවා. බත් කන්න යනවා. දැන් දානේ වලඳන්න වඩිනවා. සම්පූර්ණ අලුත් ලෝකයක්. භාවනා කරන්න ගියාට පස්සේ අපි දැනගන්න ඕන අපි මොනම දෙයක්වත් දන්නේ යම්ම නීතියක් යම්ම දෙයක් කියනවනම් අන්ධෙක් වාගේ, දින්නෙක් වාගේ, ගොළුෙක් වාගේ. ඒක දිගට කරගෙන යන්න කියලා කියන්නේ මේ මිනිස්යන්ගේ තියෙන මේ පෞරුෂත්වයට හෝ මානවයිති වාසකම් හිංසා කරන්න නෙවෙයි. මේ අවිද්‍යාවට ඉඳ එන්නේ දෙකක් දුන්නොත්. දෙකක් දුන්නොත් තෝරගන්න කියන ගමන් අනාගතයි. දැන් එකයි තියාගන්න. මගේ මේ ජීවිතේ බුදුන් පූජා ආවේවා ධර්මයේ සංඝයාට පූජා වේවා මට දැන් කරන්න තියෙන ඉඳගත්තර පස්සේ හැකි තාක් දුරට මේ ආස්වාද ප්‍රසවාසයේ පවතිවා කියලා බලාගෙන ඉන්නවා. වත්මන් කරනකොට සමදවුන දෙන කොච්චර දේවල් ආවත් ඒවා ආදෙන් ඒවට ඉල්ලලා ගත්ත දේවල් නේ හිත නරක කරගන්නත් එපා ප්‍රකට දෙයින් පටන් අරගෙන යන්න යනවනම් ඉතාමත්ම සරලයි උදේ බණ ඇහුවොත් හන්දාට නිවන් දකින්න පුළුවන් කියලා ලියලා තියෙන බෝධිරාජ සූත්‍රය. අපිට බැරි මොකද අපේ පෙර වාසනාවට හෝ මොන එකට හරි අපිට එකවරකට දෙක තුනක් හම්බ වෙනවා. ඕක තමයි මෝඩයාට දෙන්න තියෙන ලොකුම දඬුවම. බුදුහාමුදුරුවෝ කියන ජිනේ කදරියන් දාණය වෙනවා. හැදරයට දන් දීලම ජය ගන්න කියලා. දෙක තුන දුන්නාට පස්සේ තුනහා ඒව කටේ දාගත්තට පස්සේ ඒක නිකන් හර්ගලයක වැටෙන නිසා එකවරකට එකයි ඒක කරන්න හොඳ. ආනේස අවිද්‍යාව නැතුව සංස්කාර වලට යන්න ඕනේ නැණක්. නැත්නම් අවිද්‍යාව නැතුව සංස්කාරයෙන් ගැලවෙන්න ඕනේ නැණක්. සාමාන්‍ය දෙන උපදේශ පන්ති හොඳට කියවන්න. කියවලා මට මේකට කොච්චර එකද වෙන්න පුළුවන්ද කියලා බලවන ඉතින් සුවද සුවචක්තිකාර ගෝලිය බාටපත් වෙනවා. එහෙම නැත්නම් වෙන්නේ ඉතින් අනන එක තමයි. මෙන්න මේ සංස්කාරවල දෙක තුන දීලා එකක් තෝරන්න යනකොට පැත්තක තියෙන විඥාණයට විශේෂ ගරු කටයුතු තනක් ලැබෙනවා. ලෝකේ නඩු වැඩි වෙන්න වැඩි වෙන්න විනිශ්චයකාරවරුන්ගේ නම්බුකාරත්වය වැඩි වෙනවා වගේ. එන්නේ සත්‍යයෙන් සමාදානයෙන් ඉන්නවනම් කොන විනිශ්චයකාරයෙක්වත් ඕනේ නැහැ. අන්නේ වගේ අපේ දවසේ තුරු තියෙන පටලැවිලි සංකර ගති එනක අනන ගති වැඩි වෙනවනම් එන්නේ එන්නේ එන්නේ විඥාණය අපේ ඒකාධිපති බලතල ලබනවා. සංස්කාර කොයි එකක් එකයි නේද? ඉඳගෙන ඉන්නකොට ශ්‍රද්ධාවක් මං ගැටෙන්නේ. ආනාපානිය වැද්දොත් ආනාපානිය බලන්න. වේදනාව වේදනාව බලන්න. ඒ නිසා එන ප්‍රකට දේ විතරයි මම බලන්නේ ඔය ගැටුමක් ඇති කරගන්න අලුතෙන් චේතනා පහල කරගන්න ඒකට අපි සාසනික වශයෙන් සඳහන් කරනවා අපන්නක ප්‍රතිපදා අරණ ප්‍රතිපදා සාමීච ප්‍රතිපදා මෙසේ විශාල ගැඹුරු දේවල් ප්‍රකාශ කරලා තියෙනවා අවිරුද්ධ ප්‍රතිපදා මේ ලෝකේ ඉන්නකම් අපිට පුරුදු කරලා තියෙන්නේ මේ විප්ලවකාරී. දේවල් වලට විරෝධය ප්‍රකාශ කරන්නේ. වෙන පාළියයි. මේ ලෝකේ තියෙන පෙළ පාළියයි බුදුහාමුදුරු ධර්ම දේශනා කරපු පෙළ සහ පාළියයි හරි වෙනවා. ඉතින් පෙළ භාෂාවෙන් පාළි භාෂාවෙන් තමයි ධර්ම දේශනා කරලා දුන්නාසේ නිවෙන්නයි බණ කියලා තියෙනවා. නැත්නම් අපන්නක ප්‍රතිපදාව දේශනා කරන කිසිම දෙයකට විරුද්ධ වෙන්න එපා කියලා. විරුද්ධ වුණොත් ඔබ ඇතුළත ප්‍රශ්නයක් ඇති කරගන්නවා. බුදුජානක දේශනා කළා මට බැන්නයි කියලාවත් හිත නරක කරගත්තොත් මිනිස්සු උඹයි කියලා තේරෙනවා. ඒක ඇත්ත නැත්ත බලන්න ඉතිරිපත් වෙනවා මිසක් බුදුන්ට බැන්නා කියලා හිත නරක කරගත්තොත් උඹ වගේ ගෝලෙක් වෙනවා. ඒක ආනාපානය කරනකොට ශ්‍රද්ධාවයි කියලා අවිරුද්ධ ප්‍රතිපදාවෙන් බලන්න දැනගන්න. සාමීච්ච ප්‍රතිපන්න වෙන්නේ. සම්මේ අපන්නක ප්‍රතිපදාව වෙන්නේ. අරණ ප්‍රතිපදාව වෙනවා. රණ කියලා කියන්නේ රණ විරු ගැතුණු අරණ කියලා කියන්නේ කිසි ගැටමක් නැහැ. අරණ්‍ය කියලා කියන්නේ අරණ්‍යට අපි යන්නේ මොකද? කිසිම මේ තියෙන වාතයට අපිට දෙන්නේ කණ්ඩු කරන්න ඕනේ නැහැ. මේ වතුරට දෙන්නේ කණ්ඩු කරන්න ඕනේ නැහැ. මේ ගහකොළ තෝරගන්න දෙන්නේ කණ්ඩු කරන්න ඕනේ නැහැ. මේ අභ්‍යවකාශයට දෙන්නේ කණ්ඩු කරන්න ඕනේ ඇති වෙන්න ඇති බදන් තියෙනවා. අන්න ඒක නැතුව අපි මේ සංස්කාරවල තියෙන හැම කෙනාම ඉසල් කනේ මුල්වරියම ඉල්ලන්න පටන් ගත්තොත් මේ විනිශ්චයකාරයට බල තලක් කියලා. හරියට ගෙවන්න වෙනවා. නඩු හරියට කල් යනවා. එන්නේ උකට විඥානේ අපි විසින් දාසකත්වයට පත් කරනවා. ඉතින් ඊට පස්සේ විඥානේ ඉදිරියට කරලා මේක නාම මේක රූප මේක හොඳයි මේක නරකයි මේක පව් මේක පින් මේක කුසල් මේක අකුසල් කියලා පටලවන පටලවිල්ලේ ආයි කිලෝරක් නම් හොයන්නේ. මේ දෙකට බෙදාගත්තට පස්සේ ඊට පස්සේ ඉතින් සිතින් දිගට දිගට සම්බගාලේ පැතුනා වගේ විඥානයේ නිසා අනිවාර්යයෙන්ම නාම රූප පහළ වෙනවා නාම රූප නිසා විඥානය පහළ වෙනවා ලියන්නත් තියෙන්නේ නාම රූප වලින් විඥානය බලන එක විඥානයේ නාම රූප බලන එක ඊට පස්සේ තමයි සලආයතන විදිහේ රූපද ශබ්දද ගන්ධද රසද ස්පර්ශද කියලා ඉතින් තෝර තෝර කරනවා ඇහැද නායද සතද කයද කියලා තෝර තෝර බලන්න ඒ බලන්න බලන්න බලන්න ඒ හැම ආයතනයක් පාසාම ස්පර්ශයේ ක්‍රියාත්මක නැහැට රූප ස්පර්ශ. කනට ශබ්ද ස්පර්ශ. ආදී වශයෙන් දිගට යනකොට මෙන්න මේ ස්පර්ශ නිසා අපි යම් වේදනාවක් විඳිනවනම් එතකොට කල්පනා කරනකොට කොච්චර පැතිලා දින්නේ. ඒ වුණාට කිච්චකම ලොකු දෙයක් නෑ දන්නවනේ. ඒ නිසා වේදනාව ආවොත් අනිවාර්යයෙන්ම අජානං අකස්සං සංහාරතිකං කියන එක නොදැක්ක නොදැක නොදැක නොදැනීම නිසා કૃષ્ණවමයි පහළ වෙනවා. සෑම වේදනාකින තෘෂ්ණාණය පහ තෘෂ්ණාව පහළ වෙන භවතමයි ඒක දැනගන්න එකටමයි ඥානෙ කියන්නේ. ඒ නිසා වේදනාපච්චය සංඥා මොඩයාට වේදනාපච්චය පඤ්ඤා යෝගාවචරය. සෑම වේදනාවක් පාසාම තෘෂ්ණාව පහළ වෙනවා. සෑම වේදනාවක් පාසාම අවිද්‍යාව වෙනවා කියලා එන්නේ එන තන වේදනාව එනේනකොටම සුඛ වේදනා දුක්ඛ වේදනා වශයෙන් අදුක්කම සුඛ වශයෙන් දකින්න ප්‍රඥා පහළ වෙනවා. ඒ නිසා වේදනාපත්‍ය ප්‍රඥා අඤ්ඤා මේ වේදනාව කෙලෙන ගානේ මට වුණා අනේ හොඳයි නරකයි කියන වෙනුවට මේ වේදනාවේ ස්වභාවය දැනගෙන ප්‍රඥාව පහළ වෙනවනේ ඒ අවිද්‍යාපත්‍ය සංකාර කියන වැටේ කොහොම ලක්ෂණ පුරුකක් අහුන කඩලා ආනේක කඩලා ගන්න එක තමයි ප්‍රධාන වශයෙන්ම මේ භාවනා ක්‍රමයේ කරන නිසා භාවනා උපදේශ වල හුවා ගැඹුරක් තියෙනවා ආනේ ගැඹුර හරියට ක්‍රියාත්මක කරගන්න සංස්කරණය කරන්න යන්න ඕක උපදේශ පන්ති හරි හරි වැරදි හරි දෙන උපදෙස් පන්ති ආරක්ෂා කළොත් Tamanda දෙකෙන් කවදා හරි තිබුණාට වැඩි නිරවුල් තැනකට ගියාට පස්සේ තවත් හොඳටයි හම්බුනේ. එන්නට උපදෙස් සංස්කරණය කරන්න, කාලසටහන සංස්කරණය කරන්න, ගුරුවරයා හදන්න, ස්ථාන විවස්ථා හදන්න ගියොත් ඒක වෙන්නේ අවිද්‍යාව තව තවත් ගන්න බාරේ. මේක අජානං අපස්සං සංනාගතිකං පරිතසිත විසංජිත මේවති වගේ පඬිතයෝ සමාජයට මෙහෙ කරති. අතිපඬිතයෝ කියන දේ එහෙම මෙහෙ කරති කියන්නේ. ඕක තමයි අපිට කරන්නේ. කියන එකත් එහෙම කරන්න විතරයි පුළුවන්. නමුත් මේ එහෙම කෙරුවොත් තමයි දෘෂ්ටිගත වෙන්නේ සර්වඥාන්සේ කරුණාවේ මහා ප්‍රඥාවෙන් මේ දේශනා කරපු උපදේශපන්ති ක්‍රියාත්මක කරනවා නම් අපි දැනටම පටලවාගත්ත දේවල් වලින් අප ලැබලා තියෙන සාමාන්‍ය දැනුමින් ගොඩාක් විසඳුමක් ලබා ගන්න තමයි මේ වස්පාලේ තුල මේ සමානුකූලව අනුලෝම පරිඥාපාද ධර්ම තේරුම් ගැනීමෙන් නැත්නම් මේ ධර්ම දේශනා එකතු කරපු කාරණාවලින් සම් ප්‍රමාණයකට උපකාර ගත්තොත් තමන්න මේ අවුවෙන අවුවෙන හන්දිය ගැලවුම් සහිත පටලවිලි අඩු ස්ථානයක් වාටපත් කර ගන්න ලැබේවා කියන එකයි අදහස.